ඉතින් අදත් ලියනගේ මහත්තයා ලෑස්තිලා ඉන්නවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු කියලා. ඔසරේ ස්වාමීන් වහන්සේ අද කමඨාන් වර්තා 15ක් ඉදිරිපත් වෙලා තියෙනවා. භාවනාවට අදාළ ප්‍රශ්නම තමයි සියල්ලම තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා කාලයක සිට භාවනාව වශයෙන් බුදුගුණ සිහි කිරීමේ භාවනාව දහම් ගුණ සිහි කිරීමේ භාවනාව සහ සංඝ ගුණ සිහි කිරීමේ භාවනාවම අසුභ භාවනාවම මරණය සිහි කිරීමේ භාවනාව යන භාවනා කටපාඩම් කරගෙන උදේ නැගිටීමට පෙරත් නිින්දට යාමට පෙරත් කරගෙන ගියමි. මෙහි පැමිණ සක්මන් භාවනාව පියවර 500 ඉක්මවා සතිය යුක්තව යාමට හැකිවිය. ආනාපාන සති භාවනාවද 500 වාරයක් ඉක්මවා කිරීමට හැකිවිය. මගේ ප්‍රශ්නය මේ භාවනාව එනම් මුලින් කී භාවනා කටපාඩම් වශයෙන් සිටි කිරීම භාවනාවක්ද මගේ භාවනා රටාව සකස් කර ගත යුත්තේ කෙසේදයි ඔබ වහන්සේගෙන් දෙපා නැමද අසා සිටිමි ඔබ වහන්සේගේ සියලු කටයුතු සර්වපකාරින් සාර්ථක වේවා ඔව් ඇත්තටම ඒවත් මේ අනුස්සති භාවනා කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති මේ වගේ අනුස්සති භාවනාවන් 10ක් පෙන්ලා දීලා තියෙනවා කියන්නේ අපේ හිත එකඟ කරගන්න ඒවත් ඉතින් පාවිච්චි කරනවා අපි අර ඊට වඩා ටිකක් සූක්ෂම මට්ටමක් තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ මොකද අනුස්සති භාවනාව වලින් හුඟක් ගැඹුරටම යන්න බෑ. හිතේ යම් පමණක සමාධියක් නිකන් තෘප්තිමත් බවක් සතුටක් ඇති කරගන්න පුළුවන්. හැබැයි වර්තමාන වශයෙන් හොඳට හිත එකඟ කරගන්න මේ කියන්නේ සතිය දිනු කරගන්න ඒකෙන් ඉන් එහා යම් යම් කර්මස්ථාන වලට යන්න සිද්ධ වෙනවා. ඒකයි අපි විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන ප්‍රධාන කර්මස්ථාන වලට අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කරන්නේ. එතකොට දැනට අර මේකේ සඳහන් කරලා තියෙනවා සක්මන් භාවනාව පියවර 500ක් විතර කරන්න පුළුවන් ආනාපාන සතියත් යම් ප්‍රමාණයක් කරන්න පුළුවන් කියලා. බලන්න දැන් මේ කියන්නේ සක්මන් භාවනාව කරද්දී දැන් පියවර ගණන් කරන්නේ නැතුවම කරන්න පුළුවන් තරම් හිත නිශ්ශබ්ද කරගෙන. ඒ කියන්නේ අපි මුලදී පියවර ගණන් කරනවා සමහරලාවට ඇතම් යෝගීන් මේ කියන්නේ Tamanට කොච්චර පියවර ගාණක් සතියෙන් යන්න පුළුවන්ද කියන එක තේරුම් ගන්න. නමුත් මේ පියවර ගණන් කිරීමම ටිකක් කාලයක් යනකොට මේ බරක් වෙනවා නැත්නම් කියන්නේ හිත තව තව සූක්ෂම වෙන්න බාධාවක් බවට පත් වෙනවා. ඒ නිසා හිත ටිකක් සූක්ෂම වෙන්න වීම සඳහා අපි මේ බාහිර වැඩ සම්පූර්ණයෙන්ම අයින් කළා පුළුවන් තරම් හරිම නිහඬ මනසකින් මේ දේ කරන්න ඕනේ. ඒ කියන්නේ එතෙන්දී හිතේ විතරකයක් පවා පහර කර ගැනීම නැත්නම් හිතේ සිතුවිල්ලක් පවා උවමනාවෙන් පහල කර ගැනීම කියන එක මේ කරන කටයුත්තට බාධාවක්. මුලදී ඒක ප්‍රයෝජනවයි, ප්‍රයෝජනයි. ඒ කියන්නේ මෙනෙහි කිරීම කියන එක මුලදී හරිම ප්‍රයෝජනයි. මොකද හිත පිට යනවා මෙනෙහි කළේ නැත්නම්. හැබැයි ටික ටික Tamanට මේ කියන්නේ හිත ටිකක් මෙල්ල වෙලා අරමුණේ ඉන්න පටන් ගත්තට පස්සේ අපි මෙනෙහි කිරීම නතර කරලා බලන්න ඕනේ දැන් හිත සෑහෙන පමණකට මෙල්ල වෙලාද මෙනෙහි කිරීමකින් තොරවත් මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා අපිම මේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. අපි තුමු ඒත් හිත පිට යනවා නම් ආයෙත් මෙනෙහි කිරීම පාවිච්චි කරනවා. ඊට පස්සේ ආයෙ ටිකක් හොඳට හරි ගියාට පස්සේ ආයෙත් මෙනෙහි කිරීම නතර කරලා ආයෙත් මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා මේ පරීක්ෂා කරලා බලනවා. මේ විදිහට තමයි අපි ටික ටික ටික ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා ඔය මේ ගණන් කරන එකත් අත්හැරලා දාලා බොහොම සංසුම් මනසකින් හැම පියවරක් ගානෙම සතිමත් වෙන්න බලන්න. ඒ වගේමයි තව ටිකක් සියුම් කරගන්න පුළුවන් පියවරක් ගානේ දැන් තමන්ට හොඳට සතිය පිහිටිය බව තේරෙනවා නම් ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රියාවලියේම දැනුවත් වෙන්න පාදයේ එසවීමත් එක්ක සම්පූර්ණ ක්‍රියාවලිය තැබීමේ සම්පූර්ණ ක්‍රියාවලිය ඊළඟට තැබුවට පස්සේ හොඳට මේ යටිපතුලේ දැනෙන දේවල් සම්බන්ධයෙන් පුළුවන් තරම් දැනුවත් වෙන්න ඒකේ තව තව සියුම්ව විස්තර බලන්න ඒ හරහා තමයි හොඳට හොඳ තැම්පත් මනසකින් මේ විස්තර බැලීම හරහා තමයි හිතේ තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන් සතිය දියුණු වෙන්නේ, තියුණු වෙන්නේ, සම්පජඤ්ඤය ටිකක් වර්ධනය වෙන්නේ මේ හේතු හරහා. ඊළඟට ආනාපාන සතියේත් ඔය ක්‍රමයටම කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගණන් කරන එක නවත්තලා දාලා දැන් පුළුවන් කොහොමද මේ ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියන ගැන හුදු දැනුවත් බවක් විතරක් පවත්වන්නේ. ඒ කියන්නේ මුකුත්ම මනසෙන් විතර්ක කිරීමක් නැහැ. ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා කියන්නේ නැහැ. 1 2 3 කියලා මුකුත් කියන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම නිශ්ශබ්දව පුළුවන් මේ ආස්වාසය හොඳින් බලාගෙන ඉන්න. ප්‍රස්වාසය හොඳින් බලාගෙන ඉන්න. ඉතින් හුඟක් වෙලාවට ඕකට සමහරවිට කෙනෙකුට ඕක කරන්න ගත්තාම නිදිමත දැනෙන්න පුළුවන්. නිින්දට වැටෙන්නත් පුළුවන්. මොකද මනසේ ක්‍රියාකාරීත්වය ටිකක් අඩුයි. මොකද මේ විතර්ක කියන එක මනස අවදියෙන් තබනවා. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ මේ විතර්කත් සමනේ වෙච්ච වෙලාවටත් කොහොමද මනසේ අවදිමත් බවත් පවත්වන්නේ. නැත්නම් කිසිම විතර්කයක් නැතුව මේ අරමුණ ඊටාම සූක්ෂම අරමුණක් බවට පත් වෙලා ඒ සූක්ෂම අරමුණෙත් කොහොමද අපි සතියෙන් ඉන්නේ අවදියෙන් ඉන්නේ කියන එක තමයි ඉතින් ටික ටික අපි පුරුදු කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඒ කරුණු ටිකත් ඉස්සරහට එකතු කරගන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස මම ආනාපානයේ වඩන නවක යෝගාවරයෙක් යෝගාවචරයෙකි. නාසිකා අග සිහිය පීඩවාගෙන හුස්ම රැල්ල දිහා බලා ඉන්නා විට නොඑක් කර්ම හිතට එනවා. සමහරලාට නිින්ද යනවා. ටික වෙලාවකින් සිහිය පීඩවාගෙන නැවතත් හුස්ම රැල්ල වෙත සිත යොමු කරනවා. විනාඩි 3ක් 4ක් විතර සිහිය පිහිටුවා ගත හැකි. නැවතත් සිතට නොයෙක් අරමුණු එනවා. ඉන්ද යනවා. විවිධ අරමුණු පැමිණීම අඩු කරගන්නේ කෙසේද? ඉන්ද යාම අඩු කරගන්නේ අඩු කරගෙන සිහිය පිහිටුවා ගන්නේ කෙසේද? තෙරුවන් සරණයි. හොඳට රැට නිදා ගන්නත් ඕනේ. සමහරට රෑ නිින්ද ගියේ නැත්නම් වැඩියෙන් නිින්ද යනවා දවල්ට. ඒ හින්දා ඒ කියන්නේ අපි මෙතෙන්දී හැමදේම සමබරතාවයක් අවශ්‍යයි. කියන්නේ අපි භාවනා කරනවා කියලා මේ මේ ටිකක් ඉතින් කලින් අවදි වෙන්න තියෙනවා. ඉතින් හැබැයි රාත්‍රී 9 වෙනකොට අය වැඩේ වැඩ කටයුතු අවසන් වුනහම ඒ උවමනා කරන විවේකේ කයට අරන් දෙන්න. ඊළඟට කන බොන දේවල් ටික ඒක මේ සුපුරුදු විදිහට කරන්න. ඊළඟට නානවා කියන දේවල්, මේ වගේ දේවල් සාමාන්‍ය මේ කයේ සාත්තු ඒ විදිහටම යන්න ඕන. ඊට පස්සේ ඉතින් අපි මේ භාවනාවට උත්සාහත් වෙනවා. එතකොට ඒත් හැබැයි අර ඊයේත් මම මතක් කළා වගේ ආදුනික යෝගාවචරයෙකුට විශේෂයෙන්ම කාර්ය බහුල ජීවිතයක් ගත කරලා නම් ආවේ. ඉතින් මේ කටයුත්තේදී අනිවාර්යෙන් මුල් දවස් කීපය නිින්ද යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ස්වාභාවිකයි. ඉතින් තමන් ඒ වුණාට අධෛර්ය වෙන්නේ නැතුව දිගට කරන්න. ටික ටික ඕනනම් සක්මන් භාවනාවේ ටිකක් වැඩිපුර යෙදෙන්න. නිතරම ඒ කියන්නේ ඉඳගෙන ඉඳද්දී නිින්ද යනවා නම් සක්මනේ ටිකක් වැඩිපුර යෙදෙන්න. මොකද සක්මනේදී නිින්ද යන තියෙන හැකියාව හුඟක් අඩුයි. ඒ නිසා සක්මන් භාවනාව වැඩිපුර කරන්න. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න. වම මේ ආස්වාස ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්න මේ ආනාපාන සතිය කරනවා නම් නැත්තම් පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න පිම්බීම හැකිලීම භාවනාව කරනවා නම් නැත්තම් තවත් ටිකක් ඉතින් ඕක සංකීර්ණ කරලා දෙන්න පුළුවන්. ආනාපානි කරද්දී 1 2 3 4 කියලා මේ කියන්නේ එක ආස්වාස ප්‍රස්වාස යුගලයකට එකයි කියලා කියනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාස යුගලයකට දෙකයි කියලා කියනවා. ඊළඟ ආස්වාස ප්‍රස්වාස යුගලයට තුනයි කියලා කියනවා. එහෙම ගිහිල්ලා අපිටම ඔන්න හුස්ම රැලි පහක් අපිට බලා ගන්න හම්බුණා. ඊට පස්සේ හිත පිට ගියා නම් ආයෙත් මුලට එන්න. ආයෙත් 1යි 1යි කියලා ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හඳුන ගන්නවා. ඊළඟට 2යි 2යි කියලා ඊළඟ ආස්වාස ප්‍රස්වාසය හඳුන ගන්නවා. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ 10 විතර වෙනකම්ම ඒ කියන්නේ හොඳට හිත පිට යන්නේ නැතුව හොඳට අකණ්ඩව ළඟ තියෙන හුස්ම රැලි 10ක් බලාගත්තොත් ඔන්න 10 වෙනකම්ම අපිට යන්න පුළුවන්. 10ට පස්සේ ආයෙත් මුලට එන්න. ආයෙත් 1 කියලා පටන් ගන්න. අපි තුමු 6 වෙනි එකේදී විතර නතර මේ හිත පිට ගියොත් ආයෙත් මුලට එන්න. එකේ ඉඳන් පටන් ගන්න. මේ විදිහට පොඩ්ඩක් ඉතින් මේ වැඩේ හිතට ටිකක් අමාරු කරලා දුන්නාම يعني හිතේ අපේ දායකත්වය පොඩ්ඩක් වැඩි කරාම ඉතින් ඒ තරම්ම නිින්ද යන්නේ හැබැයි මේවා උපක්‍රම පමණයි. පස්සේ පස්සේ හොඳට සතිය පිහිටීවට පස්සේ මේවා ඔක්කොම නවත්තන්න ඕනේ. මේවා ඔක්කොම නවත්තලා බොහොම සංසුම් මනසකින් චේතනාපූර්වකව මුකුත්මත්ම කරන්නේ නැතුව තමයි බලන්න තියෙන්නේ. ඉතින් ටික ටික තමයි ඉතින් ওই පැත්තට ඉතින් යන්න තියෙන්නේ. කලබල වෙන්න එපා. හිවසීමෙන් යන්නයි තියෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ මම පෑ භාගයක් සක්මන් කර පර්යංගට ගියෙමි. විනාඩි 5ක් පමණ යන විට හුස්ම ඉහළට ගොස් නැතර වී ටික වේලාවකින් නැවතත් කඩින් කඩ හුස්ම පහළට ගියෙමි. නැවතත් ස්වභාවික විදියට හුස්ම ගැනීම සිදුවිය. උදරයේ උඩට එසවීම පහළට යාම දැනුනි. පපුවට හුස්ම ගැනීම හොඳින් දැනුනි. නැවත නැවතත් ස්වභාවිකව නොදැනී ගියෙමි. මෙය පර්යංගයේ දැයි මට හිතේ. එච්චරම පැහැදිලි නෑ ප්‍රශ්නේ. يعني උදරේ පිම්බීම හැකිලිම ගැනද? ඒ ගැනත් කියනවා. මම නැවත කියවනම් ස්වාමීනාස මම පැය භාගයක් සක්මන් කර පර්යංගයට ගියෙමි. විනාඩි 5ක් පමණ වන විට හුස්ම ඉහළට ගොස් නතර වී ටික වේලාවකින් නැවතත් කඩින් කඩ හුස්ම පහළට ගියෙමි. නැවතත් ස්වභාවික විදියට හුස්ම ගැනීම සිදු විය. උදරයේ උඩට තැවීම පහළට යාම දැනුනි. පපුවට හුස්ම ගැනීම හොඳින් දැනුනි. නැවත නැවත ස්වභාවික නොදැනී ගියමි. මේ පර්යංකය යයි මට සිතේ. ඔව් මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපි මුලින්ම ඉඩයව්වට හිත යදුවාම ඔය වගේ යම් යම් සලකුණු රාශියක් මතුවෙන්න පුළුවන්. හැබැයි යෝකින් එකක් අපි තේරුම් ගන්න ඕනේ නැත්නම් තෝරගන්න ඕනේ. ඉතින් ආධුනික කෙනෙක් නම් සමහරලාවට ආනාපාන සතිය අමාරු නම් පිම්මීම හැකිලිම කියන අරමුණ තෝරගත්තට වරදක් නැහැ. ඒකේ හොඳින් සතිමත් වෙන්නයි තියෙන්නේ. අපි අවධානය පවත්වනවා මේ උදර ප්‍රදේශයේ. උදර ප්‍රදේශයේ බලන්න Tamanට වැඩිපුර හොඳින් ප්‍රකටව දැනෙන්නේ කොහෙද කියලා. එතන තමයි අපි සිහිය පවත්වන්නේ. එතකොට ඔන්න තේරෙනවා හුස්ම ගන්නවත් එක්ක මේ උදරේ යම් චලනයක් සිද්ධ වෙනවා. හුස්ම පිට කරනවත් එක්ක ආපස්සට චලනයක් සිද්ධ වෙනවා. මේ චලනයක් මේ චලනය වෙන වාරයක් වාරයක් පාසා දැනුවත් වෙනවා. අපි එතෙන්දී මේ පපුවේ කොහේ හරි තදවීම දැනෙනවා කියලා නැත්නම් ආනාපාන සති දැනෙනවා කියලා ඒවා බලන්න යන්නේ නැහැ. ටික ටික කාලයක් මේක හුරු කරන්න ඕනේ. ඒ කියන්නේ එක කමටහනක ටික කාලයක් හුරු කරන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. මොකද ඒ කියන්නේ මේ කමටහන ටික ටික අමාරු වෙවි යනවා. ඒ කියන්නේ මුලදී හොඳට Tamanට දැනුණා. හැබැයි ටික ටික මේක බහුලීකృత වෙන්න වෙන්න මේ කමටහන තව සියුම් වෙන්න පටන් ගන්නවා. පිම්බීම හැකිලීමත් සියුම් වෙන්න පටන් ගන්නවා. අපි එතකොට වෙන එකකට ගිහිල්ලා තේරුමක් නැහැ. අපිට තියෙන්නේ මේ පිම්බීම හැකිලීම කියන අරමුණේම යන්නයි තියෙන්නේ. ඒක සියුම් වෙනවා. හැබැයි අපි අපි බලන්න ඕනේ මේ සියුම් වෙච්ච පිම්බීම හැකිලීමෙත් දැනුවත් වෙන්න. ඒ සියුම් වෙච්ච පිම්බීම හැකිලීමේ දැනුවත් වෙන නම් අපි සතුව හොඳ සියුම් සතියක් තියෙන්න ඕනේ. අපේ සතිය තියුණු වෙලා තියෙනවා. එතකොට ඒ සතිය තියුණු වෙනකන් ඉතින් අපි මේ කටයුත්තේ යෙදෙන්න ඕනේ. එතකොට මේ අරමුණේ නැවත නැවත ඉන්න උත්සාහත් වීම හරහා ඔන්න තියුණු වෙනවා. එතකොට එතකොට හැබැයි ආනාපාන සතිය නම් තෝරගත්තේ ඒකත් එක්ක යන්න. මේ දෙකම එකට ගෙනියන්න එපා. දෙකෙන් එකක් තෝරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනිකයෙක් වන අතර මා ආනාපාන සතිය වඩමින් සිටින අතර කහ රතු පැහැති ආලෝකයක් නිරීක්ෂණය විය. මේ තරමක දිගු කාලයක් ඇස් වසාගෙන සිටීම නිසා ඇති වූ සාමාන්‍ය තත්වයක්දයි මා කෙරේ අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනු මැනවි. නෑ ඇත්තටම මේ කියන්නේ ආනාපාන සතිය වඩනකොට එහෙම ඇස් වසාගෙන හිටිය නිසාම නෙමෙයි ආනාපාන සතිය හරහා toy දේ වෙන්න පුළුවන්. ඒ නිසා බලන්න තමන් කාලයක් තිස්සේ භවනා කරන කෙනෙක් නම් හොඳට කියන්නේ හුස්ම රැල්ලේම හිත තියෙනවා නම් එහෙමත් නැත්නම් හිත පිට යන්නේ නැතුව හොඳට එකඟව මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත රැඳිලා තියෙනවා නම් ඔය වගේ ආලෝක ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. නිසා එහෙමත් ආලෝක පහළ වෙන්න පුළුවන් බව තේරුම් ගන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් ඒ ආලෝක පහළ වුණ පමණින් ඒවා බලන්න යන්න එපා. ඒ වෙනුවට තියෙන්නේ තවදුරටත් ආනාපාන සතියත් එක්කම යන්න. ආනාපාන සතියත් එක්කම තව තව ඉන්න ඉන්න මේ ආලෝක ස්වභාවයන් ඇවිල්ලා එක يعني මුලදී එක එක ආලෝක يعني විවිධ වර්ණ වලින් එන්න පුළුවන්. පස්සේ ඒවත් හැබැයි එනවා යනවා ස්වභාවයක් තියෙන අවිනිශ්චිත භාවයක් තියෙන්නේ. ඒ ආනාපාන සතිය හොඳට දියුණු වුණාට පස්සේ වැඩුණාට පස්සේ ඒ අවිනිශ්චිත ස්වභාවය අයින් වෙලා හොඳට එක ආලෝක ස්වභාවයක් ඇවිල්ලා හොඳට නිකන් මූණ ඉස්සරහා නතර වුණා වගේ දැනෙන්න ඉඩ තියෙනවා. හොඳට නිශ්චලව තියෙන ඉඩ තියෙනවා. එතෙක් ඒවා දිහා බලන්න යන්නේ නැතුව දිගට කරගෙන යන්නයි තියෙන්නේ. නිසා මේ ආනාපාන සතිය හරහාම ආපු ආලෝක ස්වභාවයක් වෙන්න පුළුවන්. දිගට කරගෙන යන්න අපිට එතකොට බලන්න පුළුවන් මේ ඇස් නිලංකාර වෙලාද නැත්නම් ආනාපාන සතිය වැඩිලාද කියලා. ගරුතර ස්වාමින්වහන්සේ මම භාවනාව සඳහා ආධුනික යෝගිනියක් මි. මට ප්‍රථම දිනේදී හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීම ලෙස වාර 10ක් පමණ සිත පිහිටුවා ගැනීමට හැකිවිය. ඉන්පසු හුස්ම රැතුල් වන උඩ උදරයේ පිම්බීම දැනුනි. එවිට හිත නාස් කෙළවර සහ උදරය අතර දෙතැනකට යන බව දැනුනි. නමුත් හුස්ම දෙස සිහියෙන් අවධානයෙන් ටික වේලාවක් බලන විට සිත වෙනතක යොමු වීමට පටන් ගැනුනි. දෙතැනකට සිත තබා ගැනීමද නාස් කෙලවර පමණක් දිගටම සිත තබා ගැනීමද කළ යුතු වන්නේ දැයි මට පහදා අනුකම්පාවෙන් පහදා දෙන්න මැනවි. ස්වාමින්වහන්සේ දෙවන දින තරමක අපහසුාවක් දැනුනි. සිත පිටතර යාම වැඩි විය. නිදිමත ගතියක්ද දැනුනි. ඊළඟ සක්මන් භාවනා ගැන. සක්මන් භාවනා ඉන්න පොඩ්ඩක් ඒකට උත්තර දීලා ඉමු. අපි මම හිතන්නේ කලිනුත් ඔකට මේ යම් උත්තරයක් දුන්නා. ඒ කියන්නේ මේ කමටහන් දෙකෙන් අපි එකක් තෝරගත්තාම නිවැරදි. මොකද කියන්නේ අපි හුස්ම දැල්ලත් දැනෙනවා වෙන්න පුළුවන්, පිම්බීම හැකිලීමත් දැනෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි දෙකම එකට බලන්න ගියාම අපේ අවධානය නිකන් දෙකට කැඩලා තියෙන්නේ. එතකොට එක හිත එක සූක්ෂම භාවයකට ගන්න අමාරුයි. මොකද මේ වෙදිලා තියෙන්නේ අපේ අවධානය. බෙදිලා තියෙන්නේ අපේ අවධානය. ඒ නිසා මේ දෙකෙන් එකක් තෝරගෙන ඒ එකක සූක්ෂම වෙන්න ඉඩ දෙන්න. නැත්නම් සියුම් වෙන්න ඉඩ දෙන්න. ඒක තමයි නිවැරදි ක්‍රමය. ඒ නිසා Tamanට ආනාපාන සතිය ප්‍රකට නම් ඒක ඔස්සේ යන්න. ඒ කියන්නේ ඔස්සේ යන්න කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ පමණක් හිත රඳවගෙන ඉන්නවා. එතකොට ඔන්න අපි එතන නතර වෙලා වගේ නාසිකාග්‍රේ නතර වෙලා වගේ අපේ අවධානය තියාගෙන ඉන්නවා. එතකොට ඔන්න හුස්ම රැල්ලක් එන්න පටන් ගන්නවා. ආස්වාසයක් දැනෙන්න පටන් ගන්නවා. අපි ඔන්න ඒක තේරුම් ගන්නවා මෙන්න මේ වෙලාවේදී ආස්වාසයක් සිද්ධ වෙන්නේ. ඊළඟට සුළු මොහොතකින් ආයෙත් ඔන්න අනිත් පැත්තට හුස්ම ගමන් කරන්න පටන් ගන්නවා ප්‍රස්වාසයක් කියලා ඔන්න තේරුම් ගන්නවා. ඉතින් මේ විදිහට අපි දැනුවත් වෙනවා මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් ගන්න අපි සතිමත් වෙනවා. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා බුදුහාඳුර කියනවා. ඒ කියන්නේ මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානේ ඔන්න අපි සතිය දියුණු කරගන්නවා. ඊයේත් මතක් කරා වගේ මේ මේ අරමුණේ නැවත නැවත හිත නංවන්න නංවන්න හිත පවත්වන්න පවත්වන්න තමයි එතකොට මේ සතිය දියුණු වෙන්නේ. එතකොට ඊළඟට පුළුවන් ඕන්නම් මේක තව සියුම් වෙනකොට නැත්තම් මේ ආස්වාස ප්‍රසවාසයේ ඉන්නකොට ඔන්න Tamanට තේරෙවි මේ ආස්වාසයක් කියන එකෙයි ප්‍රසවාසයක් කියන එකෙයි යම් යම් අසමානතා තියෙනවා. සමානකම් තියෙනත් පුළුවන් අසමානකම් තියෙනත් පුළුවන් ඒවා ගැනත් අපි දැනුවත් වෙනවා. කොහොම තමයි අපි ටික ටික ඉස්සරහට යන්නේ. සක්මන් භාවනාවේදී සිත වම දකුණු ලෙස පාදයේ මත තබා ගමන් කරමින් සිටීමේ එවිට මට ලනුපැදුරේ රළු බවද වැලිමලුවේදී සියුම් බවද වැටහිනි. නමුත් සිත පිටතට ගොස් නැවත පැමිණේ. සක්මන් භාවනාවේදී පියවර 10ක් පමණ දකුණු පාය සවීම ගෙන යාම තැබීම ලෙසද වම් පාය සවීම ගෙන යාම තැබීම ලෙස සිතමින් එමෙහිට පියවර තැබීමට හැකියිය. තෙරුවන් සරණයි. ටිකට කරගෙන යන්න. ඒ කියන්නේ කොහොමත් කියන්නේ මුලදී ටිකක් අමාරුයි. මොකද අපි පුරුදු වෙලා නැහැ මේ තරම් සරලව අපේ හිත පවත්වන්න. හිත හුඟා කතිතරමුණෝසේ දුවදෝ ඉන්නයි. අනාගත අරමුණු ඔස්සේ දුවදුව ඉන්නයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ සරල භාවයක හිතත කරන්න ගියාම අනිවාර්යෙන් ඉතින් ඒකේ කිසි රසයක් නැහැ. ඒ නිසා හිත පිට දුවනවා. හැබැයි ටික ටික නැවත නැවත උත්සාහයෙන් අතහරින්න නැතුව වීරයෙන් මේ කටයුත්ත කරන්න කරන්න පොඩ පොඩ ඔන්න හිත මෙල්ල වෙන්න පටන් ගන්නවා. පොඩ පොඩ අපිට ඕමනා තැනට හිත යොමු කරන්න පුළුවන් හැකියාව වර්ධනය වෙනවා. ඒක තමයි අපි මේ ටික ටික ඉස්සරහට ගන්නේ. ඒ නිසා මම හිතනවා පොඩ්ඩක් තේරලා තියෙනවා. තව ටිකක් උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. මේ ප්‍රශ්න වලට උත්තර දෙද්දි මොන හරි තව දැනගන්න තියෙනවා නම් කතා කරන්න එකේ ගැටලුවක් නැහැ. ගෞරවනීය ස්වාමින්වහන්ස මගේ ප්‍රධාන මූලික භාවනාව ආනාපාන සතියයි. ඒ මම කලක් තිස්සේ කරනවා කරනවා. සතර කමඨහන් සාමාන්‍ය වශයෙන් කර ආනාපාන සතියට බහිනවා. එයට හේතුව gederදී සක්මන් කිරීමට ඉඩකඩ මදි නිසායි. එසේ කිරීම සුදුසුද? මට දැනගන්න කැමතියි. හුස්ම ගැනීම ගැනීම හෙලීමේදී රැලි යන රැලි යන ස්වභාවයක් කඩින් කඩ වෙන් වී යන ස්වභාවයක් තියෙනවා. හුස්ම රැලි එක් එක් අවස්ථාවල එක් එක් විදියට ගමන් කරයි. හුස්ම රැල්ලේ මුල සිට අගට යනතුරු ඒ දිහා බලාගෙන සිහියෙන් සිටීමට හැකිය. කාලයක් තිස්සේ එම විදියටම විය. මගේ ගමන් මාර්ගය පිළිබඳ පිළිවෙල කියා තේරුම් කර දෙන්න තේරුම් කර දෙන සේක්වා ඔබ වහන්සේට තුන්වන් සරණයි. ඔව් ඇත්තටම ආනාපානසතිය කියන්නේ කෙරලා තිනවනම් හොඳයි. ඒ කියන්නේ අපි පොඩ්ඩක් තව කියන්නේ පුළුවන් මේ හුස්ම රැල්ලේම තව විස්තර ටිකක් බලන්න පුළුවන් මේක ඊටාම සියුම පටන් ගන්නවා ඊට පස්සේ ටික ටික මේ දැනීම වර්ධනය වෙනවා ඊට පස්සේ නොදැනී යනවා පොඩි හිඩසෙක්ට වගේ පස්සේ ආයෙත් ඔන්න ප්‍රස්වාසයක් සියුම්ම පටන් ගන්නවා දැනීම වර්ධනය වෙනවා ඊට පස්සේ නොදැනී යනවා ආයෙත් පොඩි හිඩසකට පස්සේ එන්න ඊළඟ ආස්වාසයේ මුල පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මේ චක්‍රයේ හිත පවත්වන්න පුළුවන් නම් මුළු ලෝකෙම අමතක කළා. එතකොට අපිට තියෙන්නේ ඔන්න ආස්වාසයක් විතරයි. එතකොට මේ ආස්වාසය බලන වෙලාවේදී ප්‍රස්වාසය ගැන කිසිම හැඟීමක් නැහැ. ආස්වාසය ගැන විතරයි තියෙන්නේ. අපි දුම ඕක තවත් සූක්ෂම කරලා ගන්න පුළුවන්. ආස්වාසයේ මුල අපි බලාගෙන ඉන්නකොට අපිට මැද ගැනවත් අග ගැනවත් අවධානයක් නැහැ. අපේ සිතුවිල්ලක් නැහැ, හැඟීමක් නැහැ. අපිට තියෙන්නේ මේ ආස්වාසයේ මුල කොටස ගැන පමණයි අවධානය. මැද කොටසේ අපි ඉන්නකොට මැද කොටස ගැන පමණයි අවධානය තියෙන්නේ. අග කොටසේ ඉන්නකොට අග කොටස ගැන පමණයි අවධානය තියෙන්නේ. අපිට මේ විදිහට පුළුවන් හොඳට අපේ අවධානය සූක්ෂම කළා, ඒකාග්‍ර කළා මේ සියුම් තැනකට ගන්න. එතකොට මේ කටයුත්ත ටිකක් සාර්ථක වෙච්ච බවක් තේරෙනවා. මොකද ඒ කියන්නේ ඕකේ සමනය වීමක් වෙන්න පුළුවන් ওই විදිහට හොඳට ලං වෙලා මේ ආනාපානය නිරීක්ෂණය කිරීමේදී මේ හුස්ම සමනය වෙන්න පුළුවන්. කියන්නේ තැම්පත් වෙන්න පුළුවන්. ඒකෙත් වරදක් නැහැ. උදාහරණ දෙනවා පස්සම් භයං කාය සංඛාරං අස්සසීසාමිති සික්කති. මේ හොඳට මේ හුස්ම රැල්ල තැම්පත් වීමක් සිද්ධ වෙනවා. එතෙන්දිත් ඒක තැම්පත් වෙන්න දෙන්න. කියන්නේ ආනාපාන සතිය වැඩෙන ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා තියෙනවා. ඒකට ඒ පියවර වලට කියන්නේ හරියටම මේ මේ කියන්නේ අපිට උදාහරණයක් වශයෙන් දීගම් කියන එකේදී රස්සම් කියන එකේදී අතර පොඩි පොඩි මේ මාරු වීම් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ සාමාන්‍ය රටාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා. ඒ රටාවට තමයි සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ආනාපාන සතිය වැඩෙන්නේ. ඒ නිසා හුස්ම රැල්ල සංසිඳිලා සියුම් වෙලා තැම්පත් වෙනවා නම් තැම්පත් වෙන්න ඉඩ දෙන්න. එතෙන්දී ආයෙත් මුකුත් කියන්නේ ඒකට කියන්නේ හිතේ සිතුවිලි අවදි කරගන්නවත් නැත්නම් සැකයක් ඇති කරගන්නවත් අතපය හොල්ලන්න යන්නවත් මොකක්වත් මේපා මේ තැම්පත් වෙන හුස්ම රටට එහෙම්ම තැම්පත් වෙන්න දෙන්න. ඉතින් තව මොන හරි කාගෙද මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ඕන නම් තව විස්තරයක් කතා කරන්න පුළුවන්. මේ මේදි ටිකක් සක්මන් කරන්න වැඩිපුර. එතකොට ඇඟටත් හොඳයිනේ නේද? හොඳයි. එහෙනම් වැඩිපුර ඔව්. ඉදරත් ඉදකඩ මාදී තින් සක්මන් භාවනාවකට. ඔව්. දැන් ඉස්සරවනේ ඉඩ තියෙනවා. ඒ හින්දා මේ ඉදේ කියන්නේ ප්‍රමාණය මදි. ඔව් ඔව්. තවත් එක ස්වාමින් වහන්සේර සතර කමඨාන් කළා කරන එක ගැන මං ලියුවා. ඔව්. ඒක හොඳයිද? නෑ ඒ කියන්නේ දැන් හිත සංසිඳලා තියෙනවා නම් හොඳට අරමුණේ කියන්නේ හිතේ මුකුත් රාග ద్వේෂ මෝහ බරපතලව මොකක්වත් නැත්තම් මේ වෙලාවේ හිතේ තියෙනවා නම් සාමාන්‍ය උපේක්ෂාවක් සතුටක් තියෙනවා නම් මේ කෙලින්ම ආනාපාන සතියට යන්න ඒක වරදක් නෑ. කියන්නේ හිත හුඟක් කැළඹිලා නම් තමයි එකපාරටම ආනාපාන සතියට යන්නේ නැතුව පොඩ්ඩක් මේ කියන්නේ සතර කමඨහන් වලත් හතරටම යන්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ අවස්ථානුකූලව ඒ දේ තෝරගත්තා නම් ඇති. උදාහරණයක් වශයෙන් අපේ හිතේ ද්වේෂයක් ඇවිස්සලා තියෙනවා නම් ඊළඟට පොඩ්ඩක් මෛත්‍රී භාවනාව කළා ආයෙත් සමනය කළා ආනාපානට යන්න පුළුවන්. පුරුද්දක් වශයෙන් ස්වාමින් වහන්සේ ඉන්න කෙරෙනෝ හතරම කෙරෙන්නේ නැහැ. එකක් දෙකක් කළා යනවා. හරි. විනාඩි 5කින් ඒක ඉවර කරන්න. එහෙමයි. හරි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි. පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී හිත එකඟ කර ගැනීම පහසු බවක් වැටහි. එබැවින් මේ දින දෙක තුල සක්මන් භාවනාව වැඩිපුර කෙලෙමි. විනාඩි 20ක් පමණ සක්මනෙහි යෙදෙන විට පපුවස්තියට යමින් යම් තෙරපීමක් දැනෙන්න පටන් ගනී. භාවනාවේ යෙදෙන විට පමණක් මේ සිදුවේ. භාවනාව නතරකොට සුළු වේලාවකදී මේ දුර්වයයි. වෙනත් කිසිදු අවස්ථාවක මේ தත්ත්වය ඇති නොවේ. පරයන්ක භාවනාවේදී අද මෙම தത്വෙම පින්දෙමි. තේ දැනෙද්දීම භාවනා කිරීමට අපහසුාවක් නැත. එය නොකඩවා කිරීම සුදුසුද? මම හිතන්නේ කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න තියෙන්නේ ඒ කියන්නේ සක්මනේ සක්මනේත් හොඳට යෙදෙනවා යෙදෙනකොට හිත හොඳට එකඟ වෙනවා එකඟ වෙනවත් එක්ක නිකම් පපුවේ පොඩි තදවීමක් වගේ දෙයක් නැත්නම් පපුවට ඔක්කොම එකතු වෙන වගේ දෙයක් එහෙම දත් දකින්නේ. එහෙම ඒක වේදනාවක් නෙමෙයි හඳුන්නේ මේ හිරගතියක්. හිරගතියක්. මට ඒක දැනෙන්නේ සක්මන් භාවනාව නිසා ඇති වුණා කියලා තමයි දැනෙන්නේ. හරි. දැන් ඊට පස්සේ ඉඳගත්තාම ඊට පස්සේ ඒක මම මුලදී ඒක දැනුණාම සක්මන නතර කළා. හරි. නතර කළා ඒක විවේකී වුණාම අද දවසේ පරයන්ක භාවනාවකට ගියා ඊට. හරි. ඒකෙදිත් විනාඩි 10ක් එතනකොට එම අත්දැකීමම යලිත් වින්දා. මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් අහන්න. <laughs> වෙන්නේ හාමුදුරනේ මේ මේ හරියට මේ papu අස්තිය යට තෙරපි මම ප්‍රෙෂර් වෙනවා වගේ දැනෙනවා හාමුදුරනේ. ඒක වේදනාවක් නෙමෙයි. හරි. දිගට කරගෙන යන්න. කැට්ලොක් නැහැ. ඒ කියන්නේ ඔතෙන්දී නිකන් අර අපේ හිත එකඟ වෙනකොට නිකන් ඒක රාශී වීමක් වෙනකොට ඔය පැත්ත සිද්ධ වෙන්න පුළුවන්. එච්චර ගැටලුවක් නැහැ. දිගට කරගෙන යන්න මේ ඒ කියන්නේ වෙන්න ඉඩ දෙන්න. කියන්නේ අපි නිකන් අපි හිතන්න මෙහෙම අපේ හිත නිකන් පැතිරලා තියෙන මුළු කයෙම. දැන් හැබැයි අපි හොඳට එක අරමුණක එකඟ කරනකොට එකඟ කරනකොට නිකන් ඔක්කොම ටික නිකන් ඒක රාශී වීමක් නිකන් හදවතට එකතු වීමක් වගේ අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. එහෙමයි හම්බුනේ. ඒ වෙලාවේ කය හැටියට මට දැනෙන්නේ ඒ ප්‍රදේශය. විතරයි. එහෙමයි. ඒක හරි. ඒක තමයි. ඒ කියන්නේ එතෙන්දී ඒ කියන්නේ ආයි හොයන්න අවශ්‍යයක් නැහැ මේ වෙන ඒ කියන්නේ අපි තුමු පාදවලට අවධානය යොමු කරනවා වෙන්න පුළුවන්. නමුත් දැන් ඔතෙන්දී ඊට වෙනස් දෙයක් තියෙන. දැන් අපි පාද කියන හැඟීමක් නැහැ දැන්. දැන් ඒ වුණට තියෙන්නේ නිකන් මේ දැනීමක් විතරයි තියෙන්නේ. ඒ ඒ දැනීම ගැන අපි හොඳට අවධානයෙන් ඉන්නවා. එතකොට ඔය දේ සිද්ධ වෙනවා. ඒ වෙලාවේදී හිතේ தත්ත්වය හිත හොඳට කියන්නේ ඇතුලේ කතාව අඩු වෙලා එහෙම තියෙන බවක් තේරුණාද? පැහැදිලිවම. ඒ වෙලාව හිත නෑ වගේ. හරි. ඒක තමයි. ඒ කියන්නේ හිතේ සිතුවිලි තියෙද්දි ඕක වෙන්න අමාරුයි. ඒ කියන්නේ හිතේ සිතුවිලි වලින් පුළුවන් තරම් අඩු වෙලා හොඳට මේ දේ ගැන හොඳට දැනුවත් වෙන්න දෙකට කරගෙන යන්න. වැරදක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර 5ක 6ක පමණ කාලයක සිට ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදි භාවනාවේ යෙදෙන කෙනෙක්මි. දැනට වසර දෙකකට පමණ පෙර සිට කම්පන චංචල සීතල උෂ්ණ ගති භාවනා කරන අවස්ථාවල පමණක් නොව එදිනදා ජීවිතයේ නිතර දැනෙමින් තිබී පසුව ක්‍රමයෙන් තුනි වී ගිය අතර පපුව ප්‍රදේශයේ පමණක් සියුම් කම්පන ගතියක් ඉතිරි විය. දැන් පරයන්ක භාවනාවට වාඩි වූ සැනින් එම කම්පන ගතිය ඊතා වේගයෙන් දැනෙන අතර ආගේ මූල කර්මස්ථානයේ වූ පිම්බීම හැකිලිම අභිබව එම කම්පන ගතිය දැනේ. මා විසින් කල යුත්තේ එම කම්පන ගතිය දෙස බලා සිටීමද නැතිනම් පිම්බීම හැකිලිම පමණක් කෙරේ සිත යොමු කිරීමද යන්න අනුකම්පාවෙන් උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. ඊට සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී එම් වම දකුණ ලෙස හොඳින් කෙරෙන අතර වතුර ගොඩක ඇවිදින මෙන් සීතල ගතිය දැනේ. එහෙත් සිතුවිලි බහුල බව දැනේ. පරයන්කේදී එලෙස සිතුවිලි නොහැටි නොපෙමිනේ. එදිනදා ජීවිතයේද විතර සතිමත්ව වැඩ කරන අතර පෙරමෙන් නොව සිතට ඊතා සැහැල්ලු ගතියක් මෙන්ම සැනසිලි දායක තත්ත්වයක්ද ඇත. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝාස ලැබේවා තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම මේ සක්මනේ දිගට කරගෙන යන්න ඒකේ වරදක් නැහැ. කියන්නේ තව බලන්න මේ කියන්නේ Taman දැන් සිසිල් ස්වභාවයක් දැනලා තියෙනවා ඊට අමතරව තව මොනවද දැනෙන්නේ කියලාත් බලන්න. ඒකේ වරදක් නැහැ ඒක දිගට කරගෙන අර පරයන්කේ මොකද්ද ප්‍රශ්නයක් අහලා තියෙන්නේ විනගෙම. දැන් පරයන්ක භාවනාවට වාඩි වූ සැනින් එම කම්පන ගති ඊටා වේගයෙන් දැනෙනවා. හරි හරි. මේ ඔතන දැන් කියන්නේ කම්පන ස්වභාවය මතුවලා තියෙන නිසා ඒකම මූල කමටහන කරගන්න. ඒක මේ කියන්නේ දැන් ආයේ පිම්බීම හැකිලීමට යන්න අත්‍යවශ්‍ය නැහැ. මේක සමනය වුණාට පස්සේ අපිටම කොච්චර කාලයක් විතර කරනවද කියලා දැනගන්න පුළුවන්ද මේ කාගේද ප්‍රශ්නේ? ප්‍රශ්න කියවෙන අවුරුදු දෙකක ඉඳලා තමයි මෙහෙම දැනෙන්නේ කලින් අවුරුදු 5ක් අවුරුදු දෙකක විතරනේ. දෙකක් විතර කලින් දැනෙනවා. හොඳයි එහෙමනම් පොඩ්ඩක් තව ටිකක් මෙහෙම කරන්න පුළුවන්. කියන්නේ මේ කම්පන ස්වභාවයටම හිත යොමු කරනවා. ඒ යොමු කරගෙන ඒකෙම හොඳට දැනුවත්ව ඉන්නවා. සම්පූර්ණයෙන්ම අමතක කළා දාන්න මේ දැනෙන්නේ කොතනද කියන එක ගැන අවධානයක් යොමු කරන්න යන්න එපා. ඒ කියන්නේ අපි දැන් අපි තුමු ධනහිසේ කම්පන ස්වභාවයක් දැනනවා කියලා. එතින් දැන් මේ ධනහිස කියන සංඥාව පවා අයින් කළා. මෙතන තියෙන හුදු කම්පන ස්වභාවයක් පමණයි. කම්පනයක් කියලා කියන්නේ ඇතිවීමක් නැතිවීමක් කියන ස්වභාවය. ඔන්න එතෙන්ට අපි අවධානය යොමු කරගෙන ඉන්නවා. ඊළඟට අපි තුමු එතන නැති වුණා. ඉතින් තව තැනකට මේ ස්වභාවය මාරු වුණා. එතනක් තියෙන්නේ මේ ඇතිවීමක් නැතිවීමක් පමණයි. කම්පනයක් කියලා කියන්නේ ඔන්න ඇති වෙනවා ඊට පස්සේ නැති වෙනවා. ආයෙත් ඔන්න ඇති වෙනවා ඔන්න නැති වෙනවා. මේ කම්පණේ වීමක් ඇතිවීමක් නැතිවීමක් කියන මේ සංඥාවෙන් හොඳට බලාගෙන ඉන්න. ඊළඟට ඒකේ අපි හිතමු හොඳට يعني සමහර වෙලාවට හොඳට නිකන් Tamanට තේරෙනවා නම් දැන් හොඳට මුහුණට මුහුණලා මේ කියන්නේ අරමුණත් එක්ක හොඳට සම්බන්ධ වෙලා මේ දේ කරන්න පුළුවන් අවස්ථාවක් පැමිණියොත් ඊළඟ තැනකට නොගිහින් හොඳට මේ දැන් පැමිණිච්ච අරමුණේ හොඳට නතර වෙලා බලාගෙන ඉන්න. ඒ කියන්නේ අරමුණ ඇති වෙනවා ඊට පස්සේ නැත්නම් කම්පනයක් ඇති වෙනවා කම්පනය අවසන් වෙනවා. ආයෙත් ඊනම් කම්පනයක් ඇති වෙනවා ආයෙත් අවසන් වෙනවා මේ එකම ප්‍රදේශයේ. මෙහෙම බලාගෙන ඉඳද්දී අපි හිතමු මොකක්වත් නැති වුණා නම් ඒත් එතනම ඉන්න ඊළඟ දෙයකට දාන්න නැතුව පොඩ්ඩක් මේ විදිහට පොඩ්ඩක් වෙනසක් කරලා බලලා ආයෙත් කියන්න. ගෞරවනීය ස්වාමින්වහන්ස මා කලකපටන් ආනාපානසති භාවනාව සහ සක්මන් භාවනාව ප්‍රගුණ කරමි. පරයන්කය තුල විවිධ අවස්ථාවල විවිධ අත්දැකීම් ලැබුවත් ඒ කිසිවක් තුල ඇලීම් ගැටීම් නැමැතිව නැවත නැවත වර්තමානයේ තුලට මනසිකාරය පවත්වමි. ස්වාමින් වහන්සේ ඊයේ දිනේ සහ අද දිනේ පරයන්කේදී කිසි දිනක නොදුටු වාගේ මාගේ මනසේ නොරැඳුණු පුජ්‍යලයන්ගේ රූප විශේෂයෙන් මුහුණු සජීවීව පෙනේ. එමෙන්ම ඊටමත් පෙර වසර ගණනාවට පෙර සිටි නමුත් දැන් මතකයෙන් ඉවත් ගිය කාන්තා පිරිමි මුහුණු සජීවීව පෙනේ. නමුත් මා මේ දකින හැම විටම මෙනෙහි කර නැවත ආනාපාන සතිය වෙත මනස යොමු කරමි. ස්වාමින් වහන්සේ මේ මාගේ පුහුණුවේ වරදක් නොවන බව සිතමි. මේ தත්ත්වය පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. කියන්නේ ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිත සංසුන් වෙලා ඉන්නකොට, සංසුන් වේගන එනකොට, කියන්නේ හිතට බැස ගන්න තැනක් නැති වුනහම මේ හිතේ ඇතුලේ තියෙන තැම්පත් වෙලා තියෙන සංඥා වලින් ඒක මතු කරලා දෙනවා. එතකොට ඉතින් අපි ඕකට අහු වුණොත් ඔන්න අපි පරාදයි. නැත්තම් අපි වැරදි මාර්ගයක යන්නේ. ඒ වෙනුවට අපිට නැවතත් අර සූක්ෂම වෙච්ච ආනාපාන සතියත් එක්කම තමයි ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක තේරුම් ගන්න නිකන් අපි කරගෙන යන පාරේ තියෙන බොරුවලක් වගේ දෙයක්. මේ බොරුවලේ වැටුනොත් ඉතින් කරදරේ තමයි වැටෙන්නේ. ඒ නිසා සමහරවිට Tamanට අමතක වෙච්ච දේවල් රූප, ඒ කියන්නේ දැන් කියලා තිනවා වගේ එක එක මේ මිනිස්සෙගේ රූප මතුවෙන්න පුළුවන්. නැත්තම් ඇතම් කෙනෙකුට ඔන්න බුදු පිළිම පේන්න පුළුවන්, රුවන්වැලිසෑය පේන්න පුළුවන්, බෝධියක් පේන්න පුළුවන්. ඔයගේ নানা ප්‍රකාර සංඥාවන් එන්න ඉඩ තියෙනවා. නමුත් මේ එකක්වත් ඔස්සේ යන්න එපා. ඒවා හුදු සංඥා පමණයි. හිතින් හදපු සංඥා පමණයි. නිසා ඒවා එහෙම්ම අතහැරලා දාලා ආනාපාන සතියට එන්නයි තියෙන්නේ. ගරු ස්වාමින්වහන්ස මම දෙවන දින සක්මන් භාවනාව කිරීමේදී මගේ ශරීරය හොඳටම දාඩී දා හිසේ සිට මුළු ශරීරයේම ඉරිදවන්නක් මෙන් දැනි පසුව එය මගහැරී ගියේ. නැවත මා බුදුමෙදුරට ගොස් නැවත පරයන්ක භාවනාව කිරීමේදී කලින් වගේම සිදු වී ඊට ටිකකට පසු කටින් ශබ්දයක් පිටවි සිත ප්‍රීතියට පත්ව සාදුකාර්දී මගේ දෑසින් කඳුළු වැගිරුණි. එසේ වීමට හේතුව කුමක්දයි දැන ගැනීමට කැමැතිය. තෙරුවන් සරණයි. සාදුකාරක් දුන්නලු නේද? එතකොට කට්ටියත් එක්ක භාවනා කරා නම් හරි මේ. ඒ කියන්නේ හුඟක් අර තනියම කරන්න යන්නේ නැතුව මේ කියන්නේ දාඩි දාන ඔය බුදුමැදුරේ ෆෑන් එකක් ඇත්තෙත් ඉතින් ඒ නිසා මේ මේ වගේ තැනක මේ වර්තමාන මේ මොකද්ද මේ ගොඩනැගිල්ලේ භාවනා කරන්න. ඒ කියන්නේ අපි මෙතන ඒ කියන්නේ ඔතන මුකුත් ඒ කියන්නේ මේ භාවනා ක්‍රමේ මොකක්වත් ඔය වගේ අලුත් ඒ අපි වරද්ද ගත්තොත් මිසක් අපිට කොහේ නිකන් ඔය වැරදිලා අර දැන් කලින් කිව්වේ අපි සංඥාව එන්න පුළුවන් කියලා. සංඥාව ඇවිල්ලා ඒ සංඥාව ඔස්සේ යන්න ගත්තොත් සමාහලට වගේ ඊයින් එහාට යන්න ඉඩ තියෙනවා. නමුත් ඒවා ඒ තරම්ම වැදගත් නැහැ. තේරුම් ගන්න තියෙන්නේ මෙතෙන්දී කියන්නේ අපි හිතමු ආනාපාන සතිය වැඩනවා කියලාද තියෙන්නේ. එළිනේගේ මහත්තයා. මොකද්ද කර්මස්ථානයක් වශයෙන් කියන්නේ? එහෙම මුකුත් කියලා නැහැනේ. දෙවෙනි පාඩට කියන්නේ නැවත මා බුදුමැතුරට ගොස් නැවත පරයන්ක භාවනාව කිරීමේදී ඒක තමයි. එහෙනම් පොඩ්ඩක් ලියන්න මේ ප්‍රශ්නේ යොමු කරද්දී ලියන්න. ඒ කියන්නේ මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් භාවනා කරනවා කියන වචනේ පාවිච්චි කරනවා වෙනුවට ලියන්න මොන කමටහනද වඩන්නේ? අපි දුම් පිම්බීම හැකිලින් භාවනා කරනවාද? ආනාපාන සතිය වඩනවාද? නැත්නම් සක්මනක් කරනවාද? මේ ඉරියව්ව ගැන දැනුවත් වෙනවද? මෙන්න මේ වගේ අපි හිත රඳව ගන්න මුලදී අරමුණක් පාවිච්චි කරනවා. නැත්තම් බුදුගුණ භාවනාවක් කරාද මොකක් හරි කමක් නැහැ. ඒ තමන් භාවිතා කරපු අරමුණ මොකද්ද කියලා ලියන්න. ඒ අරමුණත් අනුසාරයෙන් තමයි අපිට ඒකට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එකම්ම පරයන්කේ වාඩි වුණා ගියාම ඉතින් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මේ සක්මන් භාවනාව ගැන එහෙමත් ලියලා නැහැ නේද? මම දෙවන දින සක්මන් භාවනාවට රීමේදී මගේ ශරීරය හොඳටම දාඩිදා හිසේ සිට මුළු ශරීරයේම හිරිදුවන්නාක් මෙන් දැනි පසු ඒ මගහැරී ගියේ. සමහරට වැඩි වීරයක් යදවනවද දන්නේ නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී අපි මොකක්වත් ඒ කියන්නේ බරපතල දේවල් කරන්නේ බොහොම සරල ක්‍රමයක් කරන්නේ. සක්මන් මළුව තෝරගෙන සක්මන් මළුවේ අපි ඉස්සල්ලා පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කරනවා. භාවනාවක් කරනවා කියලා බරපතල විදිහට හිතන්නේවත් නැහැ. ඊට පස්සේ ඉතින් අපි පාදයක් පොළවේ වදිනකොට පොළවේ ස්පර්ශ වෙනකොට එතෙන්ට අපේ හිත ගන්න උත්සාහත් වෙනවා. ආයි දකුණු පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට හිත ගන්න උත්සාහත් වෙනවා. මේ විදිහට අපි ඊටාම සරලව තමයි මේ දේ කරන්නේ. ඒ නිසා මොකක්වත් හිතේ බරක් ලොකුවට ඇති කරගන්න එපා. මොකද බියක් මොකක්වත් ඇති කරගන්න එපා. ඒ නිසා මේ සැහැල්ලුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි. අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස. මම හිමිදිරි උදෑසන පරයන්ක භාවනාවේ යෙදී ආනාපානසති භාවනාවේ යෙදිනේ. ටික වේලාවක් භාවනා කෙලෙමි. එවිට ආස්වාස කරන හුස්ම රැල්ල ආසාග්‍රේ වැඩි ඒ තුළට ඊතා සියුම්ලස් ගමන් කරන බව දැනුනි. එයට මද වේලාවකින් තැනි ගැලෙනවා. නැවත හුස්ම රැල්ල පිටවන බව දැනුනේ ශරීරයේ උරස ප්‍රදේශයේ උගුරාසන්නේදී මෙනි. ඒ ප්‍රස්වාසයක් ඒ ප්‍රස්වාසයේ පටන් ගැනීම හැටියට මම දැනුවත් විය. මේ උස්ම රැලි දෙක ගමන් කිරීමේදී උරස් කුහරය තුල කම්පන හා චංචල ස්වභාවය දැනුන අතර තා ලාමක ලෙස දන ගතියක් නැතහොත් දැවිලි ස්වභාවයක්ද හටගෙනුණා. ඒ තරම් පීඩාකාරී ලෙස නොදැනුනි. අවසරයි ස්වාමින් වහන්සේ මේ භාවනාවේ කුමන අවස්ථාවක්දයි පහදා දෙන මෙන් ඊට කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තවත් ධර්ම ඥානයම පහළ වේවා. මම හිතන්නේ පොඩ්ඩී වැරදීමක් තියෙනවා. ඒ කියන්නේ අපි ආස්වාසය එක්ක ඇතුළට යන්නේ නැහැ. අපි ඉන්නේ නාසිකාග්‍රේ නතර වෙලා. අපි මෙතනදී පොඩ්ඩක් මේක නිවැරදි කරගන්න ඕනේ. අපි මේ ආස්වාසය ඇතුළට යනවා කියලා ඒක පස්සෙන් මේ ශ්වාසනාලයේ දිගේ නැත්තම් පෙනහළු වලට උරස් කුහරයට යනවා කියලා දෙයක් කරන්නේ නැහැ. ඒ වුණාට අපි මේ නාසිකාග්‍රේම අවධානය පවත්වමින් එතන නතර වෙලා ඉන්නේ. අපේ අවධානය නිරන්තරයෙන්ම නාසිකාග්‍රේ ප්‍රදේශයේ තමයි අපි පවත්වන්නේ. එතකොට ඔන්න අපිට තේරෙනවා මේ වෙලාවේදී ඔන්න ආස්වාසයක් පටන් ගත්තා. ඔන්න ඒකේ මැද හරිය ඔන්න දැන් තේරෙනවා. ඊට ඔන්න අග හරිය තේරෙනවා. ඒක ගියා. හැබැයි අපි ඉන්නේ මෙතනමයි. අපි ඉන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේමයි. අපි අරයා පස්සෙන් යන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙතන නතරලා ඉන්නකොට ඔන්න ආයි ප්‍රාස්වාසයක් දැනෙනවා. ප්‍රාස්වාසයේ ඔන්න මුල පටන් ගන්නවා. පටන් ගැනීම තේරෙනවා. ඊට පස්සේ මැද තේරෙනවා. ඊට පස්සේ අග තේරෙනවා. ඔන්න ඒකත් අවසానයි. ඒකත් ගියා. දැන් ආයි අපි ඒත් අපි ඉන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේමයි. මේක පොඩ්ඩක් සකස් කරගත්තා නම් හොඳයි. මම හිතනවා එහෙම සකස් කරගෙන මේ දේ කරන්න. එතකොට මේ ඔය ගැටලු සහගත තැන් මොකක්වත් වෙන එකක් නැහැ. අපි මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම සතිය පැවැත්වීමක් තමයි කරන්නේ. එහෙම කරද්දිත් අපි හිතමු හොඳට මේ හුස්ම රැල්ල සංසිඳලා, තැම්පත් වෙලා, හිත එකඟ වෙලා වගේ තියෙනකොට වෙන ශරීරයේ කොහේ හරි තැනක මොකක් හරි සංවේදී ස්වභාවයක් නැත්තම් අපි කතා කරපු ධාතු ලක්ෂණයක් නිකන් නලියන ස්වභාවයක් වගේ දෙයක්, කම්පන ස්වභාවයක් වගේ දෙයක් මතුවෙනවා නම් ඒකේ කිසි වරදක් නැහැ. ඉතින් පොඩ්ඩක් මේ ක්‍රමේ පොඩි මේ වැරද්ද පොඩ්ඩක් සකස් කරලා කරලා බලන්න, කරලා ආයෙත් ලියන්න. ගෞරවනීය ස්වාමින්වහන්ස පරයන්කේ ආනාපානසති භාවනාව විටක කෙටි කාලයකදී විටක දැඩි අපහසුතාවයකින් දිගු කල මෙනෙහි කිරීමෙන් පසු ආනාපානය ගෙවි හිස්තැන්න පැමීමට හැකිවේ. ආනාපානයේ විශාල දුකක් ලෙස ඒ අවස්ථාවේදී හිතට දැනී වැටහේ. එකඟ වූ සිත හිස්තැන පිහිටීම ගැටලු සහිතය. කයට අනුබද්ධව තවත් අරමුණක් මත වී ඒ දෙස බලන්නේ මෙය අනාත්ම වූත් දුක් වූත් ඒ වගේම අනිත්‍ය බවත් පැටහීමෙන් යුතුය. ඒ සමගම හිත හිස් බවත් ඒ අතිශයින් පැහැදිලි නැති බවත් විශාල වශයෙන් පැතිරී ඇති බවත් පැහැදිලි කලින් වාක්‍යය අය කියන්නේ හිත එකඟ වූ සිත හිස් තැන පිහිටීම ගැටලු සහිතය. කයට අනුබද්ධ තවත් අරමුණක් මත වී ඒ දෙස බලන්නේ මේ අනාත්ම වූ දුක් වූ ඒ වගේම අනිත්‍ය වන බවත් වැටහිමෙන් යුතුය. ඒ සමගම සිත හිස් බවත්, ඒ අතිශයින් පැහැදිලි නැති බවත්, විශාල වශයෙන් පැතිරී ඇති බවත් වැටහේ. කෙසේ වෙතත් මේ හැකි පැතිරුණු බොඳ වූ හිස් බවන් ඈත් වීමට, භාවන් ඈත් වීමට, භාවනාවෙන් ඉවත් වීමට සිදුවිය. ආනාපානයේ මතුවර ගැනීමටත්, ඒ වගේම ආනාපානයේ රඳවා ගැනීමටත් බැරිය. නමුත් හිස් භවයේ තිරින අතර ආනාපානය දැනෙන අවස්ථාද ඇත. ස්වාමින් වහන්සේ මේ தත්ත්වය පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝායස ලැබේවා. කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? මේ මං හිතන්නේ ওই தත්ත්වෙදී මේ කියන්නේ මම ඊට කලින් කතා කරලා තියෙන හින්දා මට ටිකක් මතකයි. කියන්නේ ওই தත්ත්වයේ කියන්නේ හිස් ස්වභාවයකට හිත යනවා නම් ආයෙත් ආනාපානයට දාන්න යන්න අවශ්‍ය නැහැ. ඒ ස්වභාවයේ નિરાයාසයෙන් පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. කියන්නේ දැන් ආනාපාන සතිය හරහා ගියා, ගිහිල්ලා අරමුණකින් තොර ස්වභාවයට යනවද? ඒකද වෙන්නේ. ඔව්. අපහසුයි යන. අපහසුයෙන් යන්නේ තාම. කියන්නේ කොච්චර විතර වෙලාවකට පස්සේද? සමහර අවස්ථාවලදී මේ ආනාපානය හොඳට මෙනෙහි කර කර ඉඳලා තමයි කියන්නේ යනවා කියලාත් නෑ ටංකාලා නවතින. හරි හරි. ඒක හරි. ඊට පස්සේ එහෙම නැවතිලා කොච්චර ඉන්න පුළුවන්ද? ඒ වෙලාවට සාමිනාසාර ආනාපානේ මෙනෙහි කරන වෙලාව හරි දුකට දැනෙනවා මට. හරි ඒක තමයි. දැන් ඒ කියන්නේ ආනාපානෙන් ගියාට පස්සේ ආයෙත් එතනට යන්නේ නැතුව ඒකෙන් තොර ස්වභාවයෙන් කොච්චරලා ඉන්න පුළුවන්ද? ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. අයින් වෙන්න නම් භාවනාවෙන්ම අයින් වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ ගොඩක් වෙලා කුවේ පැය භාගයක්? පැය භාගයකට ඉගෙන වෙලාව නම් බැලුවේ නැහැ ස්වාමිනාස් සමහර වෙලාවට ඉන්නව නම් ඉන්න පුළුවන් දිගටම. හරි. හොඳයි. ඊට පස්සේ සක්මනේදිත් ඒ තත්ත්වේ එනවද දැන්? සක්මනේදී අර අනායාසයෙන් යනවා ගොඩක් වර. මම උඩ මළුවේ ගිහිල්ලා සක්මන් කරනවා වෙලාවට. හරි. ඒක නිදාස් නිසා. හරි. මේ දිගටම හොඳ හිත එකඟ කරගෙන යනවා. දැන් එතනදිත් දැන් කියන්නේ අරමුණ කියන්නේ සක්මනේදී දැනන දෙයට හිත දාන්න නැතුව අර ආනාපානේ දැන් ටිකක් හුරු වෙලා තේනවන්නේ දැන් අර අරමුණකින් තොරව තියලා හිත ඒ தත්ත්වය ගන්න පුළුවන්ද කියලා බලන්න. කියන්නේ දැන් ඒ කියන්නේ ඒ බඳු නිරායාසයෙන් ඔව් ඒ නිරායාස දැන් සක්මනේදිත් දැන් මේ දැනෙනවා පාදයට හැබැයි ඒක උවමනාවෙන් අරමුණු කරන්නේ නැතුව ඒකට නිකන් ටිකක් හිතට දැන් එයා කැමති විදිහට ඉන්න දෙන්න ඉස්සෙල්ලා අපි කරන්නේ හිත පාලනය කරනවානේ හිත පාලනය කළා මෙහෙවලා යොදනවානේ අරමුණට එහෙම නැතුව දැන් පොඩ්ඩක් ඒක මොකක්වත් නොකර හිතට කැමති දේ පොඩ්ඩක් කරන්න දීලා බලන්න දැන් එයා එක්ක අරමුණේ ඉන්නවද නැත්නම් අරමුණ ටිකක් ඈත් වෙලා නිකන් එයා පැත්තකින් වගේ බලන් ඉන්නවද නැත්තම් එහෙමත් නැතුව මොකක්වත් අරමුණකින් තොරව ඉන්නවද? මේක පොඩ්ඩක් පරිශා කරලා බලන්න. ඒක ටිකක් බැලුවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් මෙනෙහි කරන්නේම නැතුව නිකන් ඔය යන්න පටන් ගන්නවා. ඒ ගියාම සමහර වෙලාවට කොහෙද නැති පොඩි පොඩි සිතුවිලි එනවා. හරි. ඒව එහෙම යන්න දෙන්න. ඒ කියන්නේ ඒව ඒක කිසි වරදක් නැහැ. කියන්නේ අපි මේක මේ தත්ත්වය හුරු කරන්නේත් ඔය විවිධාකාර සිතුවිලි එන්න දිදී අයින් කරන්න. ඒ දැන් දැන් යන්නේ භවනා වෙන පැත්තකින්. يعني ඉස්සෙල්ලා අපිට මේ සිතුවිලි කරදරයක් වුණා, හිත පිට යනවා කියන එක කරදරයක් වුණා. ඔක්කොම ප්‍රශ්නනේ. නමුත් මේ தත්තට ආවට පස්සේ මේ මේ தත්ත අපි තුමු අනිශ්චිත භාවය කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. කියන්නේ මේ අරමුණකින් තොරව හිත බොහොම නිෂ්කලංකව පවත්වනවා. හැබැයි මේ පවත්වන කොටත් හිත ආයිත් පිට යනවා. හිත පිට ගියාම අපි ඒක තේරුම් අරගෙන ආයි හිත නිදහස් කරගන්නවා. ඒ පැත්ත තමයි ටික ටික ඔය හැදීගෙන එන්නේ. ඒ නිසා දැන් ඔය ආනාපාන සතියෙන් පස්සේ ඒ හම්බෙන తත්වේ බලන්න මට ආනාපාන සතිය හුඟක් වෙලා ඉන්නේ නැතුව ටිකකින්ම මේ தත්ත්වය ගන්න පුළුවන්ද? වාඩි වුණ ගමන් මට එතෙන්ට දාන්න පුළුවන්ද? අන්න වගේ දේවල් තමයි පොඩ පොඩ මේක බහුලීකృత වෙන්න තියෙන්නේ. ස්වාමිනාස් ඉස්සෙල්ලා මම ඒ தත්ත්වේ හිටියා ආනාපාන සතිය. උස්ම 1යි 2යි ගන්නකොටම හිත එකඟ වෙලා සමාධියක වගේ ඉඳගෙන ඊට පස්සේ සිතුවිලි එනවා නැති වෙනවා විස්තන එනවා නැති වෙනවා එමු නිකන් රැල්ලක් වගේ. හරි. විනෝදයක් වගේ එක කිරීගෙන ගියා. හරි. දැන් එහෙම නෑ. හරි කමන්න. ඒ කියන්නේ ඔය වගේ කියන්නේ අඩු වැඩි වීම වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කියන්නේ තේරුම් ගන්න තියෙන්නේ අපිට මේ කියන්නේ අරමුණු සහිත ස්වභාවය හරහා ගිහිල්ලා ඒකේ කියන්නේ වෙනස් වීම දැකලා ත්‍රිලක්ෂණයක් වැටහිලා ඒක අතහැරෙනවා. අතහැරනාට පස්සේ ඔන්න සිතුවිලි වලින් තොර අරමුණකින් තොර ස්වභාවයකට යනවා. ඊට පස්සේ ඒක බහුලීකృత කරන්න ඕනේ. ඒ ඒ தත්ත්වය දැන් නිකන් එතන තමයි දැන් අපේ අලුත් නවාතැන වෙන්නේ. හිතට ඒක හඳුන්ලා දෙන්නේ ආගේ අලුත් නවාතැන වශයෙන්. හිත තියන්න ඕනේ දැන් සක්මනේදිත් පුළුවන් නම් හිත එතන පවත්තන්න. පරයන්කේත් පුළුවන් නම් එතන පවත්තලා. අපි තුමු නිකන් වැඩිය හිත යොදලා නැත්නම් මොලේ පාවිච්චි කරලා ලොකුවට බරට කරන්න නැති වැඩක් තියෙනවා කියලා හිතන්න අපි තුමු අතු ගන්නවා කියලා. ඒක ඉතින් ලොකුවට මොලේ කල්පනා කරලා කරන්න දෙයක් නෑ. නිකන් අත එහෙට මෙහෙට කරන්නනේ තියෙන්නේ. ඒ වගේ දේවල් වලදීත් බලන්න ඔය දේ කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ හිත ලොකුවට අරමුණක් නොදී හිත බොහොම සැහැල්ලුවෙන් විවේකීව තියාගෙන ඒ දේ කරන්න පුළුවන්ද? ඒ පැත්ත තමයි බහුලීකృత කරන්න තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මම දැන් අර මේ වමනාවෙන් භාවනාවෙන් අයින් වෙන එක කරන්න නරකයි. ඒක තමයි දැන් කොච්චර වෙලාවක් ඉන්නවා කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු පැයක් දෙකක් තිස්සේ එතන ඉන්නවා නම් ඒත් වැඩි. දෙකක් වෙන්නේ නැහැ. එච්චර වැඩි. ඒ කියන්නේ එහෙම ඉන්න ඕනේ නැහැ. දැන් දවසේ මුළු කාලය ගත්තොත් දැන් ඔතන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? කියන්නේ ඉඳගෙන පැයක්? ඔව් හැම පරයන්කයක්ම උිතත් නැහැ. වෙන්නේත් නැහනේ. ඒක තමයි. ඒකමාරක් වගේ ඉන්න. කමන්න තව ටිකක් ඔව් තව ටිකක් පුරුදු කරන්න පුරුදු කළා මේක තේරුම් ගන්න මේ මේ ඇවිල්ලා අලුතෙන් හදපු કૃතිම තත්ත්වයක් නෙමෙයි මේක මේ කියන්නේ අරමුණකින් තොර ස්වභාවය සාමාන්‍යයෙන් තියෙනවා ඒකට තමයි දැන් මේ පොඩ්ඩක් හිත හුරු වෙන්නේ ඒක හුරු කළා දෙන්නයි තියෙන්නේ ඒක ඒක ස්වභාවයෙන් වෙන්න ඉඩ දෙන්න උනාට පස්සේ தත්ත්වය අපි පොඩ්ඩක් වැඩිපුර පවත්වන්න උත්සාහත් වෙනවා දේවල් අරමුණු ඒවි ඒවා ළඟට එන්නේ ටිකක් ඈතින් වගේ යනවා ඒ தත්ත්වය හුරු කරගන්නයි තියෙන්නේ තව ටිකක් හොඳයි හොඳයි තේරුවන් සර් ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි මා දැනට ටික කාලයක සිට ආනාපාන සති භාවනා කරගෙන යමි. එදිනෙදා කටයුත්ත සතිමත්ත කරගෙන යමි. එසේ නොවන අවස්ථාද ඇත. ටික කාලයක සිට නිතරම ශරීරය පුරා විදුලි ධාරාවක් ගලා යන්නාත්තේ දැනීමක් ඇත. පර්යංකය හා සක්මන හොඳින් පුහුණු කරමි. එසේ නොවන දිනයන්ද ඇත. මෙසේ ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරගෙන යන විට පහත් සඳහන් දේ මාහට දැනේ. 1 නිතරම තනිව සිටීම සිතට මහත් සහනයක් බව. දෙක සෑම දෙයක් ගැනම වෙනදාට වඩා උත්පේක්ෂා සාගතව සිටීමට හැකියවීම. තුන මා බැඳීම් වැඩි චරිතයක් වුවද වරහන් ඇතුලේ රාග චරිත, දෝෂ චරිත ආදී ලෙසගත් විට දැන් ඒ බොහෝ දුරට අඩු වී ඇති බව දැනේ. එනම් අන් සැමට වඩා පුතාට දැඩි බැඳීමක් තිබුණත් වරහන් ඇතුලේ පුතා තවම පාසලන වයසේ පසුවන බැවින් යුතුයකම් ඉටු කළද වෙන්දා තිබූ දැඩි බැඳීම අඩු වී ඇත. 4. දකින හමුවන බොහෝ අය කොහේ හෝ දැක ඇති බවක් දැනේ. නමුත් ඒ කොහේදයි නොදැනමි. ලැබෙන ඕනෑම දෙයක් මධ්‍යස්ථව බාර ගැනීමට පුළුවන් සිතක් ඇති වී ඇත. සැලසුම් සහගත බලාපොරොත්තු අඩු වී ඇත. ලැබෙන විදියට ඉන්නවා මේ ලැබීම හොඳයි කියා දරා ගැනීමට පුළුවන් වී ඇත. රාජකාරී කටයුතු වල ආතතිය දැන් අඩු වී ඇත. අපට යා යුතු නිවැරදි ධර්මාර්ගය කියා දෙමින් අවධානහස්නා කරන පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඇතුළු මෙම නිස්සන්න වන්නේ වාසය කරන සියලුම ස්වාමින් වහන්සේලාට මෙම ගෞතම බුදු සාසනය තුළම උතුම් වූ නිවන සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මම හිතන්නේ ඉතින් විශේෂයෙන් යමක් කිව යුතු නැහැ. මේ කියන්නේ Taman ටික ටික නිවැරදිව විපස්සනාවක් වැඩෙනවා නම් ඉතින් ඔයගේ தත්ත්වයක් තමයි අත්දකින්නේ. අපේ චරිතේ උනත් යම් යම් වෙනස්කම් අපිටම තේරෙන්න පටන් ගන්නවා. ඉදා මේ අත්දැකීම් නිවැරදි දිගට කරගෙන යන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්සේ රේරුකාණේ ස්වාමින්වහන්සේගේ විදර්ශනා භාවනා පොතේ තියෙනවා සමාධි ආලෝකයක් උපදවාගෙන භාවනා අරමුණු බලන්න කියා. නිල් පාට කවරේ තියෙන පොත. සමාධි ආලෝකේ හැමෝටම ලැබෙන්නේ නැහැ නේද? මේ මට ගැටලුවකි. ස්වාමින්වහන්සේ ස්වාමින්වහන්සේ වහන්සේට ප්‍රාර්ථනා බෝධියකින් උතුම් වූ නිවන ලැබේවායි පතමින් මගේ ගැටලුව निराකරණය කර දෙනමින් ඉල්ලා සිටිමි. ඔව් ඇත්තටම මේ කියන්නේ ඔතෙන්දී සමාධි ආලෝකය කියලා කිව්වහම කියන්නේ අපි මෙතෙන්දී මේ හිතෙන් සමහර කියන්නේ ඇත්තටම භාවනා ක්‍රම තියෙනවා ඇතැම් භාවනා ක්‍රම ඒකදී විශේෂයෙන්ම ආනාපාන සති නිමිත්ත සාමාන්‍ය අපි කතා කරන පටිභාග නිමිත්ත පාවිච්චි කළාම මේ යන ක්‍රම තියෙනවා. නමුත් මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ එහෙමනම් ඒක අත්‍යවශ්‍යයි කියලා පිළිගන්නේ අපිත් ඒ නිසා විශේෂයෙන් මේක අත්‍යවශ්‍යයි කියලා පිළිගන්නේ නැහැ. මොකද එතෙන්දී කියන්නේ කියන්නේ අපිට ඍජුව දැනීම් හරහා මේ කටයුත්ත කරගන්න පුළුවන්. අපි දුමු විශේෂයෙන් වේදනානුපසනාවක් වගේ දෙයක් කරද්දී අපිට මේ ආලෝකයක් අත්‍යවශ්‍ය නැහැ. අපිට පුළුවන් හොඳට හිතේ එකඟතාවය අර කියනා වගේ හොඳට අපි තුම ආස්වාසයක් ප්‍රස්වාසයක් වෙන් කරලා දැනගන්න පුළුවන් තත්ත්වයට ඔන්න හදා ගන්නවා. මේ ආස්වාසයක තියෙන මුල මැද අග හොඳට මේවා මේවා විස්තර බලන්න ඔන්න හදා ගන්නවා. ඊළඟට අපි තුමු Tamanට තේරෙන ඔන්න මේ ගත වෙන ආස්වාසය කලින් ගත වෙච්ච ආස්වාසයට සාපේක්ෂව දීර්ඝයි. නැත්නම් මේ ගත වෙන ආස්වාසය කලින් ගත වෙච්ච ආස්වාසයට සාපේක්ෂව කොටයි, කෙටි. කියලා මේ තරම් අපිට හොඳ සිත සූක්ෂම වෙනවයි කියන්නේ හිතේ සෑහෙන එකඟතාවයක් හැදිලා. හිතන්න මේ ආස්වාසයක් කියලා කියන්නේ මේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඊටාම මේ පුංචි සියුම් සුලං රැල්ලක්. ඉතින් මේ අපිට මේ සුලං රැල්ලක් නාසිකාග්‍රයේ ඇතිල්ලෙද්දි ගැටෙද්දි ස්පර්ශ වෙද්දි මේකේ තියෙන මේ කලින් අපි අත්දකපු ආස්වාසයට සාපේක්ෂව මේ මේ වර්තමානයේදී අත්දකින ආස්වාසය ඊට සාපේක්ෂව අපි තුමු ඉස්සෙල්ලා එකනම් තප්පර 7යි ගත වුණේ දැන් ඒක නිකන් තප්පර 5යි තප්පර 3යි වගේ නම් ගත වුණේ ඔන්න අපිට තේරෙනවා මේක දැන් කෙටි කියලා. මේ තරම් මට්ටමකට හිත සූක්ෂම කරගන්නවා කියන්නේ ඒ තරම පහසු වැඩක් නෙමෙයි. මේකෙත් සෑහෙන එකඟතාවයක් හැදෙනවා. ඉතින් මේ මට්ටම ඉතින් තව තව වර්ධනය වෙලා තමයි හොඳට අපි මේකෙම නිමග්න වෙලා ඔන්න මුලැමැද අග වශයෙන් දැනගන්නවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියන අර හතරවෙනි අවස්ථාවට එනවා පස්සම් භයං කාය සංඛාරම් කියන මට්ටම. එතෙන්දී ඔන්න හිත හොඳට තැම්පත් වෙලා හොඳට ඒකාග්‍ර වෙලා මේ නාසිකාග්‍රේ ප්‍රදේශයෙන් පවත්වන්න පුළුවන් හැකියාව ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ බඳු මට්ටමකින් තමයි අපි සාමාන්‍යයෙන් පටන් ගන්නෙ. ඒක තමයි සාමාන්‍යයෙන් උපචාර සමාධි මට්ටමක් කියලා කියන්නේ. එතකොට ඒ ඒ தත්ත්වය කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් එතනිනුත් අපිට මේ වර්තමාන වශයෙන් නිලඹෙන අරමුණු මේ විපස්සනා කරන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ආලෝක සභාවක් උපදවාගෙනම ඒකම පාවිච්චි කරගෙන මේ දේ කළ යුතුයිම කියලා නියමයක් නැහැ. ඊට මෙහා අපිට මේ උපචාර සමාධි මට්ටමකින් මේ දේ පටන් ගන්න පුළුවන්. ඒක තමයි ඒකාතකින් ඔය මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම හඳුන්ලා දුන්නේ නැත්නම් මතක් කරලා දුන්නේ. ඒ කියන්නේ ධානා මට්ටමක් කියන එකත් අත්‍යවශ්‍ය නැහැ. ඊට මෙහාදී මේ කටයුත්ත පටන් ගන්න පුළුවන්. උපචාර මට්ටමකින් පටන් ගන්න පුළුවන්. පටන් අරගෙන හැබැයි හොඳට මේ ඊළඟට ඊළඟට විපස්සනාව යනකොට හොඳට මේ අරමුණු වල හිත එකඟ වෙන්න පටන් ගන්නවා. එතනදිත් මේ මේ ක්ෂණික සමාධියක් දියුණු වෙනවා. සමාධි ලක්ෂණය තව තව වැඩෙනවා. ඒ හින්දා සමාධිය දියුණු වීම මෙතනින් අතර වෙන්නේ නැහැ. අපි උපචාර මට්ටමකින් මේ පැත්තකට හැරුණා වෙන්න පුළුවන්. අරමුණක් නිරීක්ෂණය කරන්න පටන් ගත්තා වෙන්න පුළුවන්. නමුත් එතනදින් මේ සමාධිය වර්ධනය වීම නතර වෙලා නැහැ. සමාධියත් මේ අපි කරගෙන යන කටයුත්ත හරහා තව තව වර්ධනය වෙනවා. ඒක අපි ශනික සමාධියක් කියලා නම වෙනස් කළාට සමාධියේ අපි තව තව වර්ධනයක් තියෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ අත්‍යවශ්‍යම නැහැ මේ ආලෝකයක් උපදවා ගැනීම කියන එක. ඉන් මෙහාදී මේ කටයුත්ත කරගන්න පුළුවන්. හැබැයි ඒ වගේමයි මේ කටයුත්ත අපේ උපචාර සමාධි මට්ටමකින් මේක කරගෙන යනකොට මේ ඉබේට සමානට ආලෝක ස්වභාවයන් මතුවෙන්නත් පුළුවන්. මොකද හිතේ නීවරණ යටපත් වෙලා හොඳට හිත එකඟ වෙන්න එකඟ වෙන්න ආලෝක ස්වභාවයක් වගේ දෙයක් ස්වාභාවිකවත් මේ හිතේ ඇති වෙනවා. ඒක මේ අර අපි කතා කරන ආනාපාන සතියෙන් එන පටිභාග නිමිත තරම් මේ ප්‍රබහමත් නැත්නම් ගාක් මේ එදිය තියෙන එකක් නොවෙන්න පුළුවන්. ඒකේ ඒකේ ප්‍රශ්නිකුත් නැහැ. අනිත් එක හැම තිස්සෙම ඔය කියන්නේ ආනාපාන සතියෙන් උනත් පැමිණෙන පටිභාග නිමිත හැම තිස්සෙම ගාක්ම මේ දීප්තිමත් කියලා කියන්නත් බෑ. නිසා මේවයේ යම් යම් අඩු මේ අඩු වැඩි වීම් තියෙනවා. ඒ නිසා හැමෝටම එකම මට්ටමකින් සියලු දෙනාම මෙන්න මේ මට්ටමක ආලෝකයක් සකස් කරගෙන මේ දේ කළ යුතුයි කියලා නියමයකට යන එක අමාරුයි කියලා තමයි මම හිතන්නේ. ස්වාමිනාස අවසාන ලිඛිත ඉදිරිපත් කිරීම ගෞරවනීය ස්වාමින්වහන්ස සමත භාවනාව කර කෙසේ විදර්ශනා භාවනට ප්‍රවිෂ්ඨ විය යුතුද? එසේ කරන්නේ කෙසේද? කරුණාකර පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔව් ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු කෙනෙක් සමත භාවනාවකින් මේ කතා කරන්නේ ඉතින් ධ්‍යාන පැත්තක් ගැන නම් ඉතින් ධ්‍යාන මට්ටම් වලට ගිහිල්ලා ඒකෙන් ඉවත් වෙලා ඊට පස්සේ එක්කෝ මේ ධානයෙන් දැනිච්ච දේවල් නැත්නම් ඒ හරහා හිතේ පහළ වෙච්ච ස්වභාවය නැත්නම් කායික වශයෙන් දැන් දැනෙන යම්කිසි ස්වභාවයන් පහළ වෙලා තියෙන යම් සංඥා මට්ටම් මේවා නිරීක්ෂණය කරලා පටන් ගන්න පුළුවන් විපස්සනාවට හැරෙන්න පුළුවන් එහෙම නැත්නම් අර කල් මතක් කළා වගේ උපචාර සමාධියක් දක්වා සමතෙන් ගිහිල්ලා ඊට පස්සේ හැරෙන්නත් පුළුවන් ඉතින් මේ හැමදේම ස්වාභාවිකව සිද්ධ වෙන තරමට හොඳයි කියන්නේ අපි ඔන්න සමතෙන් ඔන්න මම උපචාරය දක්වා කරනවා ඊට පස්සේ මම විපස්සනාවට හැරෙනවායි කියලා නිකන් අපි මෙහෙවලා කරනවා වෙනුවට අපි මේ සරලව කමඨහනක් අනුව භාවනාව කරගෙන යනවා. එතකොට සමත පැත්තෙනුත් වැඩෙන්න පුළුවන් විපස්සනා පැත්තෙනුත් වැඩෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අපි දමු ඔන්න ආනාපාන සතියෙම වඩාගෙන යනවා. ආනාපාන සතියෙම මුල් කොටස් ටික ටිකක් සමතේට කිට්ටුයි වගේ. හොඳට හිතේ එකඟතාවයක් හැදෙන්නේ. හැබැයි ඊට පස්සේ ඔන්න ටික ටික ආනාපාන සතිය සංසිඳිලා හිත සැහැල්ලු වෙලා, කය සැහැල්ලු වෙලා, ඊළඟට නිකන් ප්‍රීති ස්වභාවයක් මතුවෙලා ආනාපාන සතිය ඔස්සේම ඉස්සරහට යන්නත් පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ඒ දැනීමේ වෙනස්කම්, සුව සුව විඳීම් නැත්තම් සුඛ වේදනාවන් පාවෙනවා වගේ ගතියක්, ඇඟේ සැහැල්ලු ගතියක්, රැලි රැලි යනවා වගේ ගතියක් මේ වගේ ස්වභාවයන් මේ ඔක්කොම ඇවිල්ලා වේදනාවේ ස්වභාවයන්, වේදනාවේ ස්වરૂපයන් කියලා ඔන්න වේදනානුපස්සනාවක් වශයෙන් මේ කොටස හඳුන්ලා දෙනවා. ඊට පස්සේ ඔන්න ඒවත් අපි හොඳින් නිරීක්ෂණය කරනවා. ඒවා ඇති වෙන නැති වෙන හැටි, නැත්නම් ඒවා වෙනස් වෙන හැටි, එනවා යනවා කියන ස්වභාවය. ඒවා නිරීක්ෂණය කරනවා. ඔන්න ඒවත් සමනය වෙලා යනවා. ඊට පස්සේ අපි මේ හිත දිහා බලන්න පටන් ගන්නවා. ඔන්න චිත්තාවල පසනාවකට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය හරහාමත් සම්පූර්ණයෙන්ම මේ සියලුම මේ සතර සතිපට්ඨානෙම වඩා ගන්නත් පෙන්ලා දීලා තියෙනවා. ආනාපාන සති සූත්‍රයේ හොඳ විස්තරයක් එනවා. ඒ නිසා හරියටම කියන්න අමාරුයි අපේ භාවනාව අපි මෙන්න මේ මේ දක්වා මේ සමතයක් වඩන්න ඕනේ ඊට පස්සේ විපස්සනා වඩන්න ඕනේ කියලා එහෙම ටිකක් අර මෙහෙවලා සම්පූර්ණයෙන්ම නිහිත නිකන් තත්වගත කරලා කරනවා වෙනුවට මේක ස්වාභාවිකව වැඩෙන්න දෙන එක තමයි වඩාම සුදුසු. එතකොට මේ හිත වැඩෙන රටාවක් තියෙනවා. නැත්තම් හිත බොහොම සෞඛ්‍ය සම්පන්න විදිහට වැටෙන වැඩෙනවා. අපි අනවශ්‍ය විදිහට මේක පාලනය කරන්න යනවා කියනවා කියන එක ටිකක් අනතුරු බහුලයි කියලා තමයි කියන්නේ. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා නැත්නම් අපි අවසන් කරනවා. තෙරුවන් සරණයි සයන්හන්සේ. ආනාපාන සති භාවනාව කරගෙන යන්නේ. හරි. කරගෙන ගිහිල්ලා අවසානයේ සංඥා මෙදෙනන තත්වයට පත් වුණා. ඉදරන් ණයට කිසිම සංඥාවක් ගෝචර වෙන්නේ නැහැ. හරි. ඒතන දැන් ටික කාලකට මාස කිහිපයකට ඉස්සෙල්ලා ඒ තත්වයට ආවේ. එතන ඉඳලා දැන් નિરાයාසයෙන් ඒ තැනට ඉඳ ගන්න පුළුවන් අවතීත වෙන්න පුළුවන්. මෑතකදී මං පසින්දුරන්ට පසින්දුරන් හා පසින්දුරන්ට ගෝචර වෙන ඇස කන නාසය දිව ශරීරයට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ ගෝචර වීම නිසා ඇතිවෙන සිත ඒ සිතත් එක්ක උපදින ඒ දෙක ස්පර්ශ වීම නිසා සිත ඇති වෙනවා. ඇති වෙනවා ඒ සිතත් නැති වෙනවා. ඒ සිත ඇතිවීමත් නැතිවීමත් ඒ වගේම ඒ ස්පර්ශය නිසා වේදනා හඳුනා ගන්නවා. වේදනා ඇති වෙනවා. සුඛ දුක්ඛ උපේක්ෂා. ඒ අනුව භවයට යනවා නම් තණ්හාව එතනින් අල්ලගෙන තණ්හාවට ගියොත් සසර දික් ඒක දැනි දැනීම ආයතන හැම ආයතනයක්ම ඒ විදිහට ස්පර්ශ කර කර ඒ ඇතිවීම නැතිවීම දැක දැක කාය පිළිමද කාය විඥානේ ඒ විදිහට ගිහිල්ලා එතකොට සිතේ සිතුවිලි එනවා ඒව ඇති වෙනව නැති වෙනව. එහෙම භාවනා ඒ විදිහට කරගෙන යනකොට මං ඉන්න ඒ උන්නෝ ඒ වපසරි ඒ පලාතම හරියට උදෑසන හිරු නැගෙන වෙලාවේ එන ආලෝකය වගේ හාත්පස ලස්සන ආලෝකයක් තිබුණේ ඒ පරිසරයේ. නමුත් අර විදියට කරගෙන කරගෙන යනකොටම අර හිරු එළියේ කිරණ හා සමානවම කිරණ මෙතන හැබැයි ওই තැනට යනකොට මම කියන තැනත්තා බොහෝ දුරට ගොඩක් නෑ සිතක් විතර. එතකොට ඒ එතනේ සිතෙනුත් අර රන්වන් කිරණක් අර කිරණට ගිහින් මුසු වුණා. අර විදියට ඉන්නකොට මෙතනනුත් වේදෙන් හිටියේ කිරණක්. ඒ කිරණ ගිහිල්ලා අර කිරණට එකතු වුණා. එකතු වෙලා බොඳ වෙලා ගියා. මෙතන මොකවත්ම නැහැ. අන්න එහෙම අවස්ථාවක් ඇති වුණා. අර ආලෝකයට මේ ආලෝකය ගිහිල්ලා එකතු වුණ වෙන මොකවත් එතනින් ඉතිරි වුණේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ. එතන දැන කොහම වුණත් මට ගැටලුව තිබුණේ මේක ස්වාමීන් වහන්සේට කියන්න ඕනකම තිබුණ මේ ගමන ආයේ මට මේක ගැන ටිකක් තව අඩුපාඩු මොකද්ද කොහොමද කියලා දැනගන්න ඕනකම තිබුණා. නෑ මම නම් හිතනවා මෙහෙම ඒ කියන්නේ අපි සාමාන්‍ය විපස්සනාවෙන් යද්දී විශේෂයෙන්ම ආලෝක පැත්තක් කියන එක සංඥා පැත්තකින් පැත්තකින් ගන්න. එතෙන්දී අපි පුළුවන් තරම් සංඥා වලින් අයින් වෙවි හිත හිතේ තියෙන පැහැදිලි භාවය තමයි වර්ධනය වෙන පැත්තකට කතා වෙන්නේ. කියන්නේ කියන්නේ අපි සංඥා ඔස්සේ යනවා කියන එක මිරිඟුවක් ඔස්සේ යන යෑමක් තියෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන්ම වසනාව හරහා සිද්ධ වෙන්නේ මේ සංඥා ටික ටික ටික ඈතට ඈතට යනවා. හිතන්න මෙහෙම අපි හිතමු මොකක් හරි මොකක් හරි මේ බොහොම පිරිසුදු භාජනයක දැලිකුණු වැකිලා මේක අපවිත්‍රලා නම් තියෙන්නේ. ඒක නිකන් සංඥා වශයෙන් දකින්න පුළුවන්. අපි මේක පිහිදලා පිහිදලා පිහිදලා පිහිදලා මේ සංඥා අයින් කරන්න අයින් කරන්න මේ තියෙන සලකුණු අයින් කරන්න අයින් කරන්න අර ඒ භාජනයේ පිරිසුදු භාවය තමයි මතුවෙන්නේ. අපේ හිතත් අන්න වගේ අපේ හිතෙත් මේ හුඟක් සංඥා බහුල වෙලා සංඥා වලින් සම්පූර්ණයෙන්ම මේ වැහිලා තිබිලා තියෙන්නේ. ඉතින් අපි මේ භාවනාව හරහා විපස්සනාව හරහා විශේෂයෙන්ම ටික ටික මේ සංඥා ටික ගැලවි ගැලවි ගැලවි ගැලවි ඈතට යනකොට යනකොට හිතේ පැහැදිලි භාවය තමයි වර්ධනය වෙන්නේ. ඒක තමයි විපස්සනාවෙන් වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්වන මේ පාරේ හරිම සරල භාවයකට තමයි හිතපත් වෙන්නේ. ඊළඟට හැබැයි ඔය යන ගමනේදී අර වගේ ආලෝක ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. ඒ ආලෝකයේ මේ සංඥාම නෙමෙයි නිකන් ආලෝක ස්වභාවයක්. එතකොට ඒ ආලෝකයේදී අපි අපිට නිකන් අපිට පේනවා යම් ආලෝක ස්වභාවයක්. ඇස් දෙක පියාගෙන හිටියත් නිකන් ආලෝක ස්වභාවයක් පේනවා. ඒක දිහා බොහොම මධ්‍යස්තව උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නකොට අපි නිකන් ඒ ආලෝකයේ බවට පත් වෙනවා වගේ දැනෙන්න පුළුවන්. එහෙම දෙයක් වුණ බව තමයි මට තේරෙන්නේ. හරි. එතකොට මිශ්‍ර වුණා. ආලෝකයත් එක්ක නිකන් තමන් ඒකාත්මීය වුණා වගේ. හරි. එතන තියෙන්නේ අර සමද සමාධි ස්වභාවයක් තියෙන්නේ. කියන්නේ දැන් අපි විපස්සනාවේ වැඩෙනවත් එක්කම මේ වගේ සමත පැත්තකුත් වර්ධනය වෙන්න පුළුවන්. එතනට ඊට පස්සේ උන ආලෝක ස්වභාවයක් ආවා. අපි අපි නිකන් ඒ ආලෝකයේ දිහා බැලුවා. ආලෝකයේ දිහා බැලුවාට පස්සේ අපි නිකන් ඒකත් එක්ක සම්පූර්ණයෙන්ම මිශ්‍ර වෙලා දැන් අපි ආලෝකයේ බවට පත් වෙලා. ඉතින් අපි ඒක තුල ඉන්නවා. ඉතින් ඔතන සාමාන්‍යයෙන් අර්පණා සමාධියක් කියලා කියන්නේ ඕකට තමයි. අර්පණා සමාධියක් කියලා කියන්නේ අපි වෙන ලෝකේ මොකක්වත් හැඟීමක් නැහැ. වෙන කිසිම අරමුණක් නැහැ. අපි මේ බැසගත්ත මේ ඕකට තමයි පටිභාග නිමිත්ත කියලා කියන්නේ. පටිභාග නිමිත්ත තුල අපි සම්පූර්ණයෙන්ම ඒක තුලම ඉන්නවා. ඒ කියන්නේ ඒක තුලම අපි নিমগ্ন වෙලා ඒකාත්මීය වෙලා මේක තුලට බැසගෙන ඉන්නවා. ඒකේ වරදක් නැහැ. ඕක ඒ කියන්නේ ඕකේ ලොකු තෘප්තිමත් භාවයක් තියෙනවා, ලොකු සතුටක් තියෙනවා නිකන් ඒ කියන්නේ අර ඇඟ කිලිපොලා යාමක් නෙමෙයි බොහොම ඒකෙන් ලැබෙන තෘප්තිමත් භාවයක් තියෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ ඉතින්. නෑ බයක් අරම්මන මොකවත් නෑ බොහොම ශාන්තයි. බොහොම ශාන්තයි බොහොම තෘප්තිමත් භාවයකින් ඉන්න පුළුවන්. ditta ධම්ම සුඛයක් උපරිමෙම තියෙනවා. තියෙනවා. ඒ නිසා ඉතින් වරදක් නැහැ. ඉතින් හැබැයි මේ මෙහෙම කියන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ කෙලස් කැපීම කියන එක සිද්ධ වෙන්නේ දැක දැක හිතේ පහළ වෙන පහළ වෙන කෙලස් දැක දැක ප්‍රහාණය කිරීම හරහායි. ඉතින් අපි මේ සමාධි මිටින් මිට අත්දැකට වරදක් නැහැ. හැබැයි කෙලස් කැපීම කියන එක සල්ලේකයක් කියන එක සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මේ කෙලස් දැක දැක ප්‍රහාණයක් වීම තුල. ඒ නිසා අපි හිතන්න අපි අනිත් අයත් එක්ක කටයුතු කරනකොට ඔන්න අපේ හිතට නුරුස්නා ගතියක් පහළ වෙනවා. එතකොට අන්න ක්ලේශයක් තමයි අවදිලා තියෙන්නේ. අපි එතකොට තේරුම් ගන්න ඕනේ මම මගේ හිත පැවතුනේ ඊට වඩා බොහොම නිදහස් ස්වභාවයක. විවේක ස්වභාවයක. ඒ විවේක ස්වභාවයේ මේ වගේ මොකක්වත් ආතති ගතියක් හිතේ තිබුණේ හිතේ දුකේ අඩුවක් තිබුණේ. හැබැයි දැන් මෙන්න හිතේ නොරුස්නා ගතියක් පහළ මේ නොරුස්නා ගතිය මං හිතිය තැනට සාපේක්ෂව හරි කරදරයක්. බරක්, දුකක්. එහෙමයි. හසන්න ඒවා තේරුම් ගන්නකොට අන්න නොරුස්නා ගතිය මේම පහළලා යනවා, දුර වෙලා යනවා. නැවතත් හිත අර විවේක ස්වභාවයට, નિરાයාස ස්වභාවයකට, සරල භාවයකට, පැහැදිලි භාවයකටපත් වෙනවා. එහෙම දැක දැක තමයි මේ කෙලස් ටික දුරු කරගන්න තියෙන්නේ. ඒ නිසා ඒ පැත්තෙන් තමයි විපස්සනාවේදී යන්න තියෙන්නේ. හැබැයි මේ පැත්තේ යනකොට ඔය වගේ යම් යම් අවස්ථාවන්වලදී හොඳට හිතේ සමාධි වීම එන්න පුළුවන්. හොඳට නිකම් තෘප්තිමත් භාවයක් වගේ හිත හොඳට නිකම් තමන් එක්කම ඉන්න ගතියක් පහළ වෙන්න පුළුවන්. හොඳ සමා නිකම් ආලෝකයක් නැතිව වුණත් සමාධියකට යන්න පුළුවන්. ඔය වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඒක වරදක් නෑ. ඒ කියන්නේ ඔය සමාධි, නිවර්දි සමාධිය නැත්නම් ඔය කරදරයක් නැද්ද කියන එක අපි තේරුම් ගන්න තියෙන්නේ අපි සමාධියට යනකොටත් අපි තුල තිබුණා යම් පමණක හිතේ එකඟතාවයක් ගිහිල්ලා එනකොට තියෙන්නේ ඊට වඩා ලොකු එකඟතාවයක් නැත්නම් ලොකු පස්සද්ධියක් සැහැල්ලු ගතියක් තෘප්තිමත් භාවයක් එහෙම තියෙනවනම් වරදක් නැහැ ඉතින් ඒ தත්ත්වය තමයි තියෙන්නේ ඔව් දෙකට දෙකට කරගෙන යන්න හැබැයි ඉතින් ඔය සමාධියල හුඟක් වෙලා ඉන්න යන්නත් එපා විනාඩි 45ක විතර වගේ කාලයක් තමයි අදිෂ්ඨාන කරගෙනම ඉඳගන්නේ එහෙනම් ඒ ඒ කියන්නේ දැන් වෙලා තියෙන්නේ අපිට සමාධිවල ඉඳීමේ කියන්නේ සමාධිවලට යනවා හැබැයි සමාධිවල වැඩි වෙලාවක් ඉඳීම හරහා කෙලස් යටපත් වෙනවා. එතනයි පොඩි යටපත් වෙන අරකට කැමැතිනේ පස්සද්ධිය එතන ඒකට ආසා වෙනකොට මෙතනින් ඔව් ඒ කියන්නේ සමාධියේ තියෙන ශක්තියට කෙලස් එන්නේ නැහැ ඊළඟට. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ කෙලස් නැහැ කියලා. එහෙමයි. ඔව්. කෙලස් තියෙනවා. හැබැයි දැන් ඕක විපස්සනා සමාධියක් වෙන්න ඕනේ නැහැ. සමත සමාධිවල පවාවේ ලක්ෂණේ තියෙනවා. සමත හොඳ සමාධියක් අර්පණ සමාධියක් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒ අර්පණ සමාධිය අපි හිතමු දවසට පැය දෙකක් තුනක් ඉන්නවා කියලා. වාර කිහිපයකද ඉන්නවා කියලා. හැබැයි ඒ හොඳටම ප්‍රමාණවත්. හිතට මොකක්වත් කෙලස් නැහැ ඇවිත් ඉන්න. එච්චරට සමාධි ප්‍රබලයි. ඒ නිසා සමාධිය ඇසුරු කිරීම අපි ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ. සමාධිය බහුලීකృత කිරීම කියන කිරීම කියන්නේ නිරන්තරයෙන්ම සමාධියට වෙලා ඉන්නවා කියන එක ඒ තරම්ම කියන්නේ කෙලස් කැපීම සම්බන්ධයෙන් නම් ප්‍රයෝජනවත් නැහැ. දැන් ස්වාමීන් වහන්සේ දැන් අර ඉඳුරන්ට අර ඒ විදිහට මේ වෙනකොට දැන් දැන් අර මුලදී තිබුණු විදිහටම ගිහිල්ලා එක සැරේට ටක් ගාලා වදින තැන නැතුව එතකොට නිකන් අවදිමත් ජතියක් තියෙනෝනේ. ඔව්. දැන් ඉඳුරන් වලට මේ විදිහට මෙහෙමයි මෙහෙමයි කියලා එක දිගට යනකොට එතන එතකොට පටිච්ච සමුප්පාදේ පැත්තට වගේනේ තියෙන්නේ. හේතුවයි ඵලයයිනේ. ඒ විදිහට මේ හේතුව නිසා මේ මේ විදිහයි කියන එක. එතකොට අර සමාධිය නිකන් අර ඒක ඇතුලේ වුණාට අර සමාධිය නෙවෙයි එතන තියෙන්නේ. දැන් මෙතන යන්නේ ඒ කියන්නේ තනිකර ඒ කියන්නේ අපි ප්‍රඥාවක් නෙමෙතන අවදි වෙන්නේ. හොඳට හේතුඵල දකින්නවා කියන්නේ හොඳට ප්‍රඥාවක් එතන තියෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ එහෙම මොකක්වත් නෙමෙයි. මෙතන තියෙන්නේ නිකන් ඒකත් එක්ක සම්පූර්ණයෙන් නිකන් සම්බන්ධ වෙලා ඉඳීමක්. ඇලිලා ඉන්නවා. ඇලිලා ඉන්නවා පමණයි. ඒක තුල බැසගෙන ඉඳීමක් තියෙනවා. ඉඳීම. ඒකයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඉස්සරහට මම කරගෙන යනකොට කොහොමද මට ඒ ටිකට උපදේශක් ඕන? තව අඩුපාඩු මන් දන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ සමාධිය ලැබෙනවා. හැබැයි සමාධිය යම් පමණකට තමයි අපි වඩන්න ඕනේ. කියන්නේ මුලදී සමාධියක් අපිට ඇත්තේ නැහැ. එතකොට අපි සමාධිය වඩන්න ඕනේ. හැබැයි සමාධියක් ලැබුණාට පස්සේ ඒකේ සීමාවන් දැනගෙන ඕනේ යන්න. කියන්නේ අපි අනවශ්‍ය දෙයට දිගට දිගට සමාධිය වල ඉන්න ගත්තොත් ඒ හරහා කෙලස් යටපත් වෙනවා. කෙලස් නිකන් සැඟ වෙනවා වගේ දෙයක්. නමුත් අපි යම් පමණකට සමාධියක් තියෙනවා. හැබැයි ඒකෙන් මේ බරපතල විදිහට මේ විදිහට කෙලස් යටපත් වෙන මට්ටමක් නෑ. අපි පොඩි වෙලාවක් වොන්න සමාධි කරනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් අනිත් කටයුතු කරද්දී මේ හිත දිහා බලන් ඉන්නේ. නිරන්තරයෙන්ම හිත ගැන අවධානයෙන් ඉන්න ඕනේ. නිරන්තරයෙන් හිත ගැන අවධානයෙන් ඉන්නකොට ඔන්න කෙලස් මතුවෙනවා. අපි තුමු අර මං කිව්වා වගේ ඔන්න අනිත් අයත් එක්ක කටයුතු කරන නොරුස්නා ගතියක් පහළ වෙනවා. නැත්නම් ඔන්න අපි අකමැති දෙයක් වෙනකොට ඔන්න හිතේ තරහාවක් පහළ වෙනවා. නැත්තම් ඔන්න වැඩක් කරනකොට ඔන්න හිතේ මාන්නයක් පහළ වෙනවා. ඉතින් මේ විදිහට දැක දැක මේ අවස්ථාවේ කෙලස් දැක දැක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ එදිනෙදා කටයුතු කරනකොට කටයුතු එක තමයි හුඟක් වෙලාට අහු වෙන්නේ. මොකද අපි භාවනාවට වාඩි වෙලා මේ කෙලස් මොනවාද කියලා බලන්න ගියාට කෙලස් නැහැ. නැහැ. අතනින් යටපත් වෙලා. <laughs> ඔය කියන්නේ භාවනාවට මේ සම්පූර්ණයෙන් දැන් හොඳට වාඩිලා දෙන්නම් කියලා බලන් ඉන්නවා මොකක්වත් වෙන්නේ නැහැ. <laughs> අනිත් ඈත් එක්ක ඉන්නකොට තමයි අන්න ඒගොල්ලෝ තමයි අපිට කෙලස් ටික පෙන්ලා දෙන්නේ. ඒ හින්දා කියන්නේ හරීම කියන්නේ අපිට කියන්නේ මේව හේතු ටික සකස් වුණා නම් තමයි මේ කැලස් ටික අවදි වෙන්නේ. ඒ කියන්නේ අපේ හිතේ මාන්නයක් තියෙන බව තේරුම් ගන්න නම් ඒ මාන්නයක් ඇති වෙන්න පුළුවන් පසුබිමක් තියෙන්න ඕනේ. ඔන්න එතකොට නම් අපි දුමු කට්ටියම ඔන්න එක තැනකට තියලා වන්දලා ඔබ වහන්සේ තමයි ඔන්න ලෝකේ හොඳම කෙනා කියලා ඔන්න මාන්නයක් ඇති වෙනවා. අන්න මාන්නේ තියෙනවා කියලා තේරුම් ගන්නවා. අන්න ඒ වගේ <laughs> ඒ කියන්නේ අවස්ථානුකූලව තමයි මේ ඒ අවස්ථානුරූපව අපිට මේ හේතු ටික සකස් වුණාම ඔන්නේ අදාළ ක්ලේශය තියෙනවා නම් නැත්තම් ඒ ආශ්‍රව ධර්මයන් තියෙනවා නම් අනුසය ධර්මයන් තියෙනවා නම් එකෙන් කෙලෙසක් හටගන්නවා. ඔන්න හටගත්තාම තේරුම් ගන්නවා. ඒ ඒක ඊළඟ පෝෂණය කරන්නේ නැතුව ආශ්‍රවයන් පෝෂණය කරන්නේ නැතුව එහෙම යන්න අතරිනවා. ඒ කියන්නේ හඳුනාගත්ත තැනින්ම අතරිනවා. හඳුනාගත්තාම ඒ කියන්නේ අපේ සතිය ප්‍රබල නම් හඳුනා ගැනීම තුලින්මත් අතහැරේවි. යනවා. ඒ කියන්නේ ඒක ප්‍රබලයි. සතිය ප්‍රබලයි. ඒ නිසා අපි සතිමත් වුණ පමණ පමණීම සතිමත් වීම වුණත් ප්‍රමාණවත් මේක දුර වෙලා යන්න. මුලදී ඒක බෑ. මුලදී ඉතින් මේක ඊට වඩා ටිකක් දඟලන්න ඕනේ. මුලදී ටිකක් හොඳට බලාගෙන ඉන්න ඕනේ. මොකද කරන්නේ? ගින්ද මන්ද වැඩි කියන්නේ වැඩි වර්ධනයක් වෙන නොදී මේක හොඳට සතියෙන් ඉන්න ඕනේ. එතකොට තමයි යන්නේ. හැබැයි ඔක දිනු කරන්න දිනු කරන්න බලනකොටම යනවා. එහෙම තත්ත්වයක් තමයි ඉතින් ටික ටික එන්න එන්න තියෙන ඒ බඳු තත්ත්වයක් තමයි. හ්ම්. තේරුවන් සරණයි දීර්ඝායු සම්පත. ස්වාමීන් වහන්සේ අර පස්සම් අර ඉස්සෙල්ල ප්‍රශ්නේදී මට මේ තත්ත්වේ මතුනේ පස්සම් බයං කාය සංකාරං කියනකොට ඉස්සර අපි දැන් භාවන මේ ආනාපාන සති භාවනාව වඩාගෙන වඩාගෙන යනකොට ඒක සරේට සිවුම් වෙලා සිවුම් වෙලා සිවුම් වෙලා අන්තිමට ඔය නිකන් පොඩි කෙඳි කෑල්ලක් වගේ වැනි වැනිත් පෙනිලා ඊට පස්සේ නිකන් හිත මොකක්වත් නැති වෙලා ගැස්සිලා ගිහිල්ලා එතනේ ගැස්සිලා යාමේ තත්වයේද දැන් අපි මමත් ඉඳලා තිනවා හොඳට මේ නාසිකාග්‍රේට හිත තියාගෙන ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට මට මේ මෙන්න මේ මේ මෙහිටත් පොඩි පොඩියට දැනීම් තියෙනවා. සිසිල් ගති දැනෙනවා ඊළඟට සෙල වෙනවා වගේ දැනෙනවා හුස්ම වදිනවා දැනෙනවා ඒ తත්වය දෙයින් දෙකින් ඔය කොයි කොයි తත්වයක් වුණත් කියන්නේ ධාතු ලක්ෂණ කොයි දේ හොඳින් නිරීක්ෂණය කරත් Tamanට ත්‍රිලක්ෂණයක් වැටෙනවා. කොයි දේ නිරීක්ෂණය කරත් ওই වගේ අර විවේක තත්වයකට යන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ අපිට අරමුණු, ඒ කියන්නේ අරමුණේ විශේෂත්වයක් නැහැ. අපිට වේදනාවක් දිහා බලලා ඒකේ සමනය වීම හරහා තැතෙන්ට යන්න පුළුවන්. ආනාපානයේ දැනෙන මේ අපි තුමු ඇතිල්ලීමක් කියලා දෙයක් තියෙනවා කියලා සියුමක් සියුම් දෙයක්. ඒක නැති වෙලා ගියාටත් පස්සෙත් එතන යන්න පුළුවන්. ඊළාට අපි තුමු ඔන්න කොහේ හරි වෙන මොන හරි නලියන ගතියක් දැනෙනවා. ඒක බලන් ඉන්නවා. ඒක අවසන් වීම හරහා තැතෙන්ට යන්න පුළුවන්. එකම සබහායට තමයි යන්නේ. කියන්නේ යන පාරවල් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අනිත් එක ස්වාමීන් දැන් අපි සත්‍ය වඩලා හිස්තැනට ගිහිල්ලා ඒ සමාධි කියන්නේ හිස්තැන ඉන්නකොට අපිට නිින්ද යන්න නිින්ද යනවා කියන්න බෑ හැබැයි ඒක මොකද පහත් වෙනවත් හොඳට සතියෙන් දැනෙනවා අයි දැන් පහතයි නේද කියලා ඉස්සෙනවත් දැනෙනවා ඇඟ හදා ගන්නවත් දැනෙනවා ඒක වැරද්දක් නෑ වැරද්දක් නෑ ඒ කියන්නේ එතෙන්දී කියන්නේ තමන් කියන්නේ ලොකුවට බරපතල විදිහට අරමුණ ග්‍රහණය කරගෙන අරමුණක් ඇතුළට රිංගගෙන නෙමෙයි ඉන්නේ. තමන්ගේ හිතේ තියෙන නිකම් පැහැදිලි බවක් විතරයි. අරමුණක් ඇසුරු නොකරන ස්වභාවයක් තියෙන්නේ. ඒ ඒ නොකරන ස්වභාවයේ ඉඳද්දී අර තමන් නොදැනුවත්වම වගේ කය පහත් වෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. සතිය තියෙනවා. සතිය තියෙනවා. ඒක තමයි. මේ මේ මට්ටමේදී සතිය උපරිමයෙන්ම තියෙනවා. ඒ කියන්නේ අරමුණක් අවශ්‍ය නැහැ හිතට සතිමත් වෙන්න ওই මට්ටමේදී. මුලදී තමයි අපි අරමුණක් සහිතව සතිය දියුණු කරන්නේ. පස්සේ හැබැයි හොඳට සතිය වර්ධනය වෙලා වර්ධනය වෙලා හොඳට හිත එනවා මේ අරමුණකින් තොරවත් සතිමත් වෙන්න පුළුවන් ගතියකට. ඉතින් අරමුණකින් තොරවයි මේ සතිමත් වෙන්නේ. ඒ හින්දා වරදක් නැහැ. හොඳයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ අපි පැය එකමාරක් වගේ කාලයක් ගත කළා. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව මෙතනින් સમાપ્ત කරමු. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරය සඳහා මුණ ගැසෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.